මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 118 වෙනි භාවනාව නැත්නම් නීවාචක භාවනා වැඩමුළු වෙනකොට අපි වැඩමුළු වල විශාල ක්‍රමිකත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ හැම වැඩමුළුවකම අතනෑර අපි මුලපටන්ම කරගෙන ආපු එක කෘත්‍යයක් තමයි මේ සූතානුග්‍රහිතේ පිනිස ධර්ම දේශනාවක් පවත්වන එක. ඒක වැඩමුළුවට එකක් නෙවෙයි දවසකට එක ගන්න. සුතානුගහිතේ පිළිපිනිෂ අපි සීළු පාර්ශවයන් එකතු වෙලා මේ ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් කරනවා. ඉතින් ඒක අපි මේ කලාතුරකින් අපට ලැබෙන මේ වගේ භාවනා වැඩමුළුවකදී උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මේ වැඩමුළුවට අපි විශ්ින් කරන උපස්ථානවල නැත්නම් අනුග්‍රහවල සප්පාය කරනු සලසා දීමෙන් පහින් එකක්. ඒ විදිහට අනුග්‍රහ පහක් ਸਰවචනාංශේ අනුග්‍රහිත සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒ සඳහා පළවෙනිම දේ තමයි සිළු දෙනාගම හිත අලුත් කර ගැනීම පිණිස සිල් සිල් අලුත් වැඩියා කිරීම. ඒකට සීල අනුග්‍රහිතය කියලා කියනවා. අපි එදිනදා ජීවිතය ගත කරන වෙලාවට වැඩිය වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට තමන් හිතින් කයින් දෙකෙන් අලුත් වැඩිය වෙන්න ඕන. හිත අලුත් කර ගන්නවා. එතකොට අපිට ලොකු අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා ඉස්සර කාලේ ඒ වගේ කර්මස්ථානාචාර්යවරයෙක් හම්බ වෙන්නේ යනකොට බඩවිරේ කරලා ඇඟ ශක්ති සම්පන්න කරගෙන හිතත් ගෞරව සම්ප්‍රයුක්ත වෙච්ච පිං ඇතියතු තමයි කමඨානකට බහි. ඉතින් ඒ සඳහා කරපු උපක්‍රමයක් තමයි මේ සීලය අදි සීලයකට පත් කරන එක. ඉතින් ඒ නිසා පැවිද්දෝ තමන්ගේ සීලය වැඩි දැඩිසේ අලුත් වැඩියා කර ගන්නවා ගිහි ඇත්තෝ නිත්‍ය පන්සිල් වල ඉඳලා පොයාට සිල් දක්වා හිත අලුත් කර ගන්න. ඊට පස්සේ තමයි පරියන්කයකට වාඩි වෙන හැම වෙලාවකදීම සක්මන්ට යන හැම වෙලාවකම ඉන්නේ මේ භාවනා මධ්‍යස්ථානක ඉන්නේ මම සිල්ලතුන් අතර මගේ හිතත් සීලක පිළිట్లా තියෙන්නේ කියලා හැම වෙලාවෙම මේ සීලය හිත අලුත් කර ගැනීමේ ක්‍රමයක් විදිහට ලොකු ස්වාමීන් වහන්සේ විශේෂ ධෛර්යයක් පිණිස හඳුන්ලා දීලා තියෙනවා අපට. ඊගාට තමයි මේ කියන සුත අනුගහිතේ. අර විදියට පිළිහිටලා බණ භාවනා කරාට නිලන ලද මල් වට්ටියකට පැන් ඉහින්න වගේ වරින් වර වරින් වර ධර්මය ඇහෙන්න සලස්වන්න ඕන. ධර්මයේ නිතරම ඉසින්න ඕන. පැන් ඉහිනා වගේ. එතකොට තමයි අපි දන්න දේවල් වැඩේට අදාළ විදියට ගොනු වෙන්නේ. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතය. අපි දවල් අද විනාඩි 30ක 40ක පමණ කාලය ගත්තා. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ධර්ම සාකච්ඡාවක්. ඒ වෙනතන කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් අපි කරනවා. එතකොට දෙපැත්තටම කතා කරන්න අවස්ථාව ලැබෙනවා. තනි පැත්තේ ඒක පැත්තකට යන සංවේදනයක් නෙවෙයි ධර්ම දේශනාවක් වගේ. ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා. වරින් වර අරස් ප්‍රශ්නට උත්තර දෙන්න අවස්ථාවකුත් තියෙනවා. ඒක ධර්ම සාකච්ඡානුගායිති කියනවා. ඒක ඉතින් සුවිශේෂයක් වශයෙන් අද ලෝකේ සාකච්ඡාව පැතිලා තිබුණට ආගම් වල බුද්ධ ආගමේ විතරයි සාකච්ඡා කරන්න පුළුවන් නේ අනික් වලයි තියෙන සීල සුද්ධ ලියවිල්ල කිසිම කෙනෙකුට ප්‍රශ්න කරන්න බෑ සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරොත් කෙලිම අපායි ඒක එහෙම gediy පිටින් ගන්න එකයි තියෙන්නේ ඒ ඇදහිල්ලට කියන්නේ සුද්ධ ලියවිල්ල අදහන්න පොතේ දරුවෝ කියලා තමයි අන්‍යාගමික අයත්තන්නේ කියන්නේ. ඒ අත්ෝ මේ පොතට පුදුම සැලකිල්ලක් සැලකනවා. කවදාක ප්‍රශ්න කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි පොතක් කියවන්නත් අහනවා. සමහරු කියවන්නේත් නෑ ගුරුන්වහන්සේ කියලා දෙන එක විතරක් අහගෙන කටයුතු කරනවා. සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා සංස්කෘත භාෂාවට ශ්ලෝකවලට එහෙම නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර වලට ඒ ඒ බමුණු කුලේ ඒක රකින්න අයට විතරයි ඒක වළංගු. අනික අය කිසි විදියකට ඒක අහන්නත් තහනම් කඩපාඩම් කරන්නත් තහනම් දිනුවක් ඇති කරගන්නත් තහනම්. ਸਰවචන තමයි ඉස්සල්ලාම උස්සස්ම ධර්මයේ දේශනා කළා. මගේ කිසිම දෙයක් ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපා. මගේ ගුණයක් තිබුණා. ਸਰවචනංශයේ ගුණයක් කවුරුහරි කිව්වත් ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපා. මගේ නුගුණයක් කිව්වත් ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපා. ඒ තරම්ම පොළවේ ගගා විකුණන්න බඩු පිළිබඳව විශ්වාසයක් ਸਰවචනාංශයේ තිබුණ නිසා ඇදහිල්ල ඉක්මෝලගේ තැනක් තමයි ඔය සංකච්ඡානුගහිතය අද මේ වෙනකොට ලෝක හැම කෙනාම ඒක ප්‍රගතිශීලී විද්‍යා විදුහුරු ක්‍රමයකට සාක්ෂියක් වශයෙන් පෙන්නනවා ප්‍රශ්න කිරීම එදා තිබුණු ක්‍රමයක තිබුණේ නැහැ මේ අවුරුදු 2600 ඇතුළත අපි ඉපදිලා තියෙන මේ සාකච්ඡා කරන යුගයකට ඒකේ නිර්මාත්‍රණ මාංශය තමයි චරවචන වහන්සේ මෙන්න මේ විදිහට සීලානුගහිතේ සුතානුගහිතේ සකච්ඡානුගහිතේ ඇති කෙනෙකුට තමයි සමත භාවනාවක් නැත්නම් සමාධිය වැඩිවීමක් කියන කාරණාවට සුදුසුකම් තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට සීලයක් නැත්නම් සුතයෙන් අසුවිරු ඥාන නැත්නම් බෞසුත භාවේ නැත්නම් එහෙම නැත්නම් සාකච්ඡා කරලා විසඳගන්න පොටක් නැත්නම් විවරයක් නැත්නම් නාලිකාවක් නැත්නම් ඒක නා භාවනා කරනකොට හරියට අතුරු මාවත් වලට වැටිලා කොහේ යනවද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ කෙනාට සමත භාවනාවක් කරනකොට එන ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ. අදාළ ප්‍රශ්න අදාළ තොරතුරු නාරියලියරි දෙන්න ඕනේ. සීතේ නිතරම වැඩි විදියට අදි ශීලක් විදියට අරසා වෙන්න ඕනේ. එතකොට තමයි මේ සමත භාවනාවක වර්ධනයක් සමාධියක වර්ධනයක් ඒකෝදී භාවයක වර්ධනයක් එහෙම නැත්නම් ඒකාග්‍ර භාවක වර්ධනයක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රඥා වර්ධනයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ එකට. මේ අතේ ඇඟිලි පහ එකට එකතු වුණා වගේ දිගහැරියොත් පස් දිශාවකටම යොමු වෙලා තියෙන්නේ. ඔක්කොම එක දිශාවට යොමු වුණා වගේ තමයි ඒක රස වෙන්න ඕනේ. සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමාධි අනුගහිතේ ප්‍රඥානුගහිතේ කලාතුරකින් තමයි ඒක වෙන්නේ. මේක වල්ලාස්සයෝ පස් දිනක් බැඳගත්ත රතයක් වගේ එක එක අස්සය එක එක පැති වලට අදින්නේ. එහෙම වෙලාවට සීලවන්ත කෙනාගේ සීලය සීලවන්තයාටම අහේනිය පිණිස හිටිනවා. මේ සුතයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහණෝ ලැබුණොත්. ඒගොම සුතයත් පොතේ දැනුම වැඩි වෙච්චාම උගත් පිස්සුව කියලා එකක් හදා ගන්නවා. භාවනාවට නෙවෙයි සාමාන්‍ය ලෝක ජීවත් වෙන්න බැරි සත්‍යපත් වෙනවා. සාකච්ඡා අනුග්‍රහිතයත් භාවනා කරන කෙනෙක්ගෙන් පිට පවත්තර ධර්ම සාකච්ඡාව ඔලොමොට්ටලයි. කිසිම ගුණයක් නැහැ. ඔයේ කියෝ. මොකට යොමු වෙනවද කියලා දන්නේ භාවනා කරන කෙනා තමයි ඒක සමාධියට නැඹුරු වෙච්ච ප්‍රඥාවට නැඹුරු වෙච්ච සාකච්ඡාවක් මෙහෙවන්න දාන්නේ. අනික් කට්ටිය තමන්ගේ බලපළුවන් කාර්කම් පෙන්වන්න, පඬිතුකම් පෙන්වන්න සාකච්ඡා කරනවා. එතකොට ඒක ඇත්තටම මේ ධර්මයේ සරුවචන් වහන්සේට නිග්‍රහයක් වෙන විදියටයි යන්නේ. භාවනා කරන කෙනා ධර්ම සාකච්ඡාව ගන්න බොහෝම නිහතමානීව අහිංසකව. අපි ආරවචනanse ගෝලියෝ භගවජානාති අහං ජානාමි. මන් දන්නේ භාගතුන් වහන්සේට වැටහෙනවා. ඒ නිසා අපි භාගතුන් වහන්සේ කියපුදී මේ පැත්ත මේ පැත්ත තම තම පෙරලන්නේ ඒ දැනුම ලබා ගන්න. ඊට පස්සේ තමයි සමතය විපස්සනා අපි වඩා. ඉතින් මේ අනුග්‍රහිත පහ අපි හැම වැඩමුළුවකම පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවට ආරම්භයක් ලබා ගැනීමට ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට හැමදම සාකච්ඡා කරලා තියෙනවා. මෙතනත් ඇති ඒ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අය ඒත් අන්න වුණත් අලුත් අයට වගේ මතක් කරන්නේ ඒ අනුගහිත පහෙන් තොරව අපි මේ ගත කරන කාලය නිකන් ආශ්චියක් විතරයි. ඒ අනුග්‍රහ අනුව තමයි නැත්නම් අනුග්‍රහ කියලා සිංහලෙන් අපි පාවිච්චි කරන සංස්කෘත ඌරුවට එහෙම නැත්නම් ඒ උපස උපසත්කාරය අනුව තමයි අපේ මේ ඉන්න කාලේ වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි මේ පැය අරගෙන තියෙන්නේ සුත අනුග්‍රහිතේ සඳහා. ඉතින් මේ සුත අනුග්‍රහිතේ සඳහා මේ වෙන් කරගත්ත කාලේ ඒ ගන්න ඉදිරිපත් කරගන්න මාත්‍රකාව සීල සමාධි ප්‍රඥා කියන තුන් ශික්ෂාවටම ත්‍රිවිධ ශාසනයටම ත්‍රිවිධ අංගයන්ටම උදව් කරන එකක් වුණොත් තමයි ඒක මේ වගේ වැඩමුළුවකට උදව් කරන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී ජාතක කතාවක්වත් සිද්ධාර්ථ කුමාර උප්පත්ති කතාවලත් කියන්නේ නැහැ. සර්වජනන්සී බුදු වුණාට පස්සේ සීල සමාධි ප්‍රඥා අනුග්‍රහය පිණිස ඒ ත්‍රිශික්ෂාවට අදාළ කාරණා තමයි අපි ඉදිරිපත් කරගන්නේ පුළුවන් තරම් ධර්මදේශනා මාතෘකාවසෙයි. ඉතින් මේ දැන් පොට්ටකට ඉස්සලා මේ දවසේ ධර්මදේශනාවේ මාතෘකාවසෙන් ඉදිරියෙන් තිබ්බ කත මේ පංච ධම්මා ධම්මේ ධම්මා භාවේතබ්බා කියන වචනය උද්ෘතය ගණ්ඩයදුනේ සූත්‍ර පිටකේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ දසුත්තර සූත්‍රය මේ වචනය නැත්නම් මේ දේශනාව සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේගේ දේශනාව මේක ශ්‍රාවක දේශනාවක් ශාස්ත්‍රුණාතික දේශනාවක් නෙවෙයි මේ ශ්‍රාවක වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්ම සේනාධිපති වශයෙන් අපි හඳුන්වන නිසා බුදුහාමුදුරුවෝ ඇරිච්චාම ඒ වගේ වැඩක් කරන්න ඊගාවට ඉන්න සුදුස්සා. දැන් කාලේ අපිට හිතා ගන්න අමාරුයි. ඒ තරම්ම ශාසනයට අම්ම කෙනෙක් වගේ පුදුම විදියට ශාසන ඉදිරි පැවැත්ම පිළිබඳව කල්පනා කරපු මහෞත්මයන් වහන්සේ නමක්. මේ සංගීත දසුතර සූත්‍රයත් ඒ සූත්‍රයේ ඉස්සල්ලා ඒ දීගනිකායේ තුන්වෙනි කොටසේ තියෙන සංගීති සූත්‍රය දෙකම සාරිපුත්‍ර සාංශය අපි ගැන කල්පනා කරලා දේශනා කරපු එක. ඒ මොකද සරුවච්චන් වහන්සේ සමග වැඩපිළිවෙලේදී මුල් මුල් යුගයේදීම පස්වග මහණුන්ගෙන් කෙනෙක් වෙන අස්සජී ස්වාමීන් වහන්සේ ගෝලෙක් වශයෙන් සාසනයට ආපු ඒ කෝලිත පරිපතිස්ස කියන මේ දෙපොළ සාරිපුත්‍ර මොග්ගල්ලාන වශයෙන් දයාගසව් කියන ආසන ගත්තට පස්සේ සරුවචනාංශී පිරුණම් පාණ්ඩ කලින් පිරුණම් පාවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ තුණු ප්‍රශ්නයක් තමයි මේ ඉදිරියට පහළ වෙන විනීය ජනතාව වෙනුවෙන් මේක ගොනු කරලා තිබ්බේ නැත්නම් කැඩිච්ච මල් මාලයක් වගේ මේක විසිරෙනවා. ඒ නිසා මේක ගොනු කරලා තිබ්බොත් අඩු ගානේ භාවනා නොකරත් කටපාඩම්වත් ගෙනියලා වචන ටිකවත් ඉතුරු වෙයි කියන එක. ඒ නිසා උන්වහන්සේ සංගීත සූත්‍රයේදී ඉතරාට දවසක මේ ඔක්කොමලා එකතු වෙලා සංගායනාවක් කරන්න මෙන්න ඒකේ න්‍යාය පත්‍රය. මෙන්න මෙහෙමයි තොරතුරු සංග්‍රහ කරන්න ඕනේ. ප්‍රස්ථාර කරන්න ඕනේ කියන එක පෙන්වන්න තනියම කරපු උත්සාහයක් තමයි සංගීති සූත්‍රය. ඊට පස්සේ සංගීති සූත්‍රයේ සහ අපේ ඉදිරියෙන් තියාගත්ත දසුත්තර සූත්‍රයේ වෙනස තමයි සංගීති සූත්‍රයේ තියෙන කරුණු ගොනු කිරීමක් මිස ගොනු කරපු කරුණු වල තේමාවක් පෙන්නලා නැහැ. එකේ කරුණු ගොනු කරලා තියෙනවා දෙකේ කරුණු ගොනු කරලා තියෙනවා තුනේ කරුණු ගොනු කරලා තියෙනවා 11 දක්වා කරුණු ගොනු කරලා තිනවා හරියටම අංගුත්තර නිකාය වගේ. නමුත් මේ දසුත්තර සූත්‍රයේ ඊටදී ගොඩාක් සංවිධානයක් තියෙනවා. හැම එකේ කරුණෝ 10යි මේකේ තියෙන්නේ. ඒ 10 අහන්නේ ප්‍රශ්න 10කට උත්තර වශයෙන්. ඊට පස්සේ ප්‍රශ්න 10ම අහනවා දෙකේ කරුණුවට. ඉතින් දෙකෙන් උත්තර දෙනවා. ඊට පස්සේ තුනේ කරුණුවට ප්‍රශ්න අහනවා. තුනෙන් උත්තර දෙනවා. 4 5 6 7 8 9 10 10 උපරිම කර ඇත්තා වූ ප්‍රශ්නාවලිය නිසා දසුත්තර කියන නම තියෙනවා. එතකොට ප්‍රශ්න 100ක් සහ උත්තර 100ක් ගොනු කරලා තියෙන අතර දසුත්තරම් පවක්කාමි නිච්ඡං නිබ්බානපත්තිය මේ දසුත්තරේ මම මේ ප්‍රකාශ කරන්නේ නිවනට තුඩු දෙන්න. ඒකේ පළවෙනි පළවෙනි ප්‍රශ්න 2 3 4 5 7 8 9 10 යනකොට හරියට පොඩි දරුවෙකුට 1 2 3 4 5 6 7 9 10 කියලා දෙනවා. එකේ චක්‍රේ වගේ. ඊට පස්සේ දෙකේ චක්‍රය අහනවා වගේ, තුනේ චක්‍රය අහනවා වගේ මේ ගොනුව මුළු සරුවඥ දේශිත සියලු ධර්මයන් පිළිබඳව පැතිරිච්ච පුළුල් ඥානයකින් කරන ලද ප්‍රස්ථාර කිරිලක් මෙතන තියෙනවා. එහෙම නැත්නම් ගොනුවක් මෙතන තියෙනවා. ඉතින් මේ ඥානය ව්‍යාකරණයකට දානවයි කියන එක ගොනු කරනවයි කියන එක තමන්ගේ නිවන සඳහා කරන දෙයක් නෙවෙයි. මේක භණ්ඩාගාരിക පරියත්තියේ ස්වභාවය ඉස්සරහට එන කෙනෙකුට අඩුවානේ කටපාඩම් කරත් පිං සිද්ධ වෙනවා. මතක තියාගත්තත් දෙක මේවා ඉදිරිපත් කරන රටාව අන්තර් සම්බන්ධතා එකිනෙක බලනකොට චින්තාමය ඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ බණ භාවනා කරන එකනට ධර්ම પરම්පරාවක් වෙනවා. මේකට පස්සේ මේක මේකට පස්සේ මේක මේවා හරියට හේතුඵල ධර්ම මල් මාලාවක් වගේ ගොනු කරලා තිනවා අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කිව්වා වගේ. ඉතින් ඒ නිසා මේ දසුත්තර සූත්‍රය සංගීති සූත්‍රයේ ව්‍යාකරණයේ වශයෙන් පෙන්ලා දෙනවා. සංගීත සූත්‍රයේ තොරතුරු එකතු කරලා තියෙනවා. දසුත්තර සූත්‍රයව කපලා කොටලා හරියටම හතරස් කරලා පෙට්ටියක අඩුක් කරලා තියෙනවා වගේ සාරිපුත්‍ර සාංශි ඉදිරිපත් කරපු මේ මනහර ස්වභාවය මානවයා පළවෙනි වතාවට ඥාණය ප්‍රස්ථාර කරපු වෙලාව කියලා අපිට බය නැතු කියන්නේ. කිසිම තැනක මොනම ඥානයක්වත් මොනම ධර්මයක්වත් මොනම ප්‍රතිපදාවක්වත් මේ තරම් ලස්සට ප්‍රස්තාර කළා නැහැ. ඒක බුදුහාමුදුර කරපු දෙයක් නෙවෙයි. නමුත් ਸਰවචනන්සේ වැඩ ඉන්න කාලේ මේක කරපු නිසා ਸਰවචනන්සේ මේක අනුමත කරපු බව පැහැදිලි. ඒ බවට ਸਰවචනන්සේ කරන්නේ Tamante ඉස්සරහට ඉදිරිපත් වෙච්ච සිවණක් පිළිසෙට මේක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාට පස්සේ එතන ඉන්නවා ਸਰවචනන්සේගේ කෙලින්ම බණ අහපු ඇත්තෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ නන්ද රාහුල ආදිවාසී මහා ඇත්තු වගේ අය. ඉතින් ඒගොල්ලෝ මේක බලනකොට ඒක අගය කරපු නිසා තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී සාරිපුත්‍ර සාංශේ වැඩ හිටියේ. ඒත් ඒ සාරිපුත්‍ර සාංශකේ මේ කෙටි සටහන් සංගායනාවට නැංගුවා. කෙටිම දීඝනිකායේ ඉවර කරන්නේ ওই සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රයෙන්. ඉතින් ඒකෙන් පේන්න තියෙනවා උන්වහන්සේලා කොච්චර අමාරුවෙන් ඒ ਸਰවඥ දේශිත ධර්මය දැනගෙන ඉටි දරාගෙන බණ භාවනා කළා අරිහත්ත්වයටපත් වෙලා ඊ ගාවට මේක තව කෙනෙක් අතරපත් කිරීම සඳහා પરම්පරාව නිමි પરම්පරාවක් බාටපත් නොවීම සඳහා ඉදාම වැටකොටු බැඳලා අටකොටු හදලා අරසා කරලා තියෙන හැටි බලනකොට ඒක මහා වීර පුරුෂයන්ගේ කටයුත්තක්. අනික කෙනෙකුට කරන්නත් බෑ. දැන් ඉන්න කෙනෙක් කරන්න ගියා නම් තියෙන ධර්මයක් අවුල් කරනවා. කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. දැන් අපිට පුළුවන් ඉන්නේ උන්වහන්සේලා ඇඳපු ඉරදිගේ ගිහිල්ලා ඒක කටපාඩම් කරලා ඒක ඉගෙන ගන්න එක විතරයි. ඒකම ක්‍රියාවත් කරන එක විතරයි. එහෙම නැත්නම් අපිට ලබන්න පුළුවන් ඒ ශාසනික සැප සාන්ත සුන්දර භාවය ලබා ගන්න එක විතරයි මේ එහාට මම මේක සුද්ධ කරනවා කියලා අතක් කුස්සලා කියන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. නිසා ඒහා සමාන ගොඩනගන ලද මේ ලස්සන ඥාන ප්‍රස්ථාරය ඥාන විභාගය ශාසනික විතරයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. නෛර්යානික ශාසනික විතරයි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය වගේ ලොකු සුද්ධ ලියවිලි තියෙනවා. ඒ හරියට ඉස්සලා කීපයක පස්ස නැහැ, පස්සේ කීපයක ඉස්සරහ නැහැ. ඒ නිසා ඒ වගේ තියෙනවා හරියට පටලැවෙන තැන. මේකේ බුද්ධ දේශනාවේ 15000ක් විතර අපිට සූත්‍ර හම්බ වෙනවා. ඒ සූත්‍රවලත් එකිනෙක අතර පටලවිලක් නැහැ. මේ ප්‍රස්ථාර කරපු වෙලාවේ ගොනු කරපු වෙලාවේ ප්‍රශ්නකුත් නැහැ. ඒක නිසා පේන්න තියෙනවා මේක ප්‍රශ්න ලිහන ක්‍රමයක් මිස හුදු ඥානීය වශයෙන් ඔලොමොට්ටලින්ට අංකුට්ටමක් වගේ එකක් නෙවෙයි මේක. පඬිතකම් කියන්නේ එකක් නෙවෙයි ප්‍රශ්න විසඳන එකක්. ඒක නිසා ඉදිරිපත් කිරීමේ ප්‍රශ්න නැහැ. කරන කෙනාට ප්‍රශ්න නැහැ. කෙරුවට පස්සේ ප්‍රශ්න නැහැ. ඒ නිසා එවැනි කාරණාවකට අපිට මේ අවුරුදු 2600 කට පස්සේ පොත පෙරලලා කල්පිරි මැඳලා මේ අපේ උත්තරමෙන් වාසල අපි වෙන මේ කාර්සා කරගෙන හිටියා. ඉතින් ඒ කාරණා අපි ක්‍රියාවට නංගවලා අපිට මේකෙන් දශම ස්ථානයක් හෝ 100න් එකක් හෝ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් අපි සාසන සේවාවකුත් කරනවා. මොකද උන්වහන්සේලා එදා ප්‍රස්තාර කරපු දේ ඇත්තයි. ඒකට අපිට උඩින් යන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ඒක සාරේ උරා ගන්න එක විතරයි. දෙක ඉදා සරුවචන් වහන්සේ ඉදිරි පිට සවැත්නුර ජේතවනාරාමේදී යමක් සිද්ධ වුණා නම් බඩ භාවනා කරන කෙනාට අදත් මේ ලංකාවේ හිටියත් ඉස්සරණමණේ හිටියත් වෙන්න තියෙන දේ වෙනවා. ඒක ඔප්පු කරන එකත් සාසනික වශයෙන් විශාල අඳුරයක් වෙනවා. Tamanටත් ලොකු අසහනී අඩුවීමක් ආතති අඩුවීමක් වෙනවා. ඒ මම කතා කරේ මේ දසුත්තර සූත්‍රය පිළිබඳ වර්ණනාව. ඒක නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අපි මේක අපි තමා වශයෙන් මේක අවබෝධ කරනවා කියන එකත් මහා ලොකු දෙයක් තමයි. නමුත් මේ අවබෝධ කරගත්ත දේ මැරෙන්න ඉස්සලා කාට හරි දීලා මැරෙන එක නැත්නම් මේ ධර්ම පොදිය ධර්ම මල්ල තව කෙනෙකුට දෙනවා කියන එක හරීම ප්‍රවේශමෙන් කරන්න. Taman අවබෝධ කරන්නේ නැති දෙයක් දෙන්න හදපු ගමන් ඒක Tamanට ආව කැපෙන. තමන්ගේ ගමනට තනි බාධාවක් වෙනවා. ඒ වගේම තම අවබෝධ කරපු දේ සුදුස්සෙක් හොයලා බලලා දී ගන්න බැරි වුණොත් විශාල බෝධලයක් හම්බ කරලා අන්තිමට දී ගන්න දායාදේ දී ගන්න කවුරුත් නැතුව නිකන් රායශාන්තක වෙනවා වගේ එහෙම දෙයක්ත් වෙනවා. ඒක නිසා බණ භාවනා කරන්න ඇත්තෝ අනික් අයට වැඩි සාසනයට වග වෙනවා. චරවචාන්සේ සඳහන් කළා තියෙනවා ආනන්ද හාමුදුරන්ට ආනන්ද මේකේ නිමි પરම්පරාවක් වෙන්න දෙන්න එපා. කාට හරි මේක Taman කණේපා කියලා මේක කියලා තේරුම් අරගෙන භාවනා කරලා බල ප්‍රයෝජන ගන්න අතර ඊටාම අමාරුවෙන් මේ තේරුම් ගන්න කාරණාව තව කෙනෙකුට දෙන එකක් තමයි මේ තේරවාදේ තියෙන්නේ ඒක අපේ ජාතකයේ හැටි අපේ වංශේ හැටි අපේ කුලේ හැටි ආන ඒක ගෙනියන්න අපි ඉස්සලාද අහමු අහලා ඉවර වෙලා අපි මේ හම්බ වෙන කාලය තුල අපි ඒක ක්‍රියාවත් කරලා බලමු බලලා ඒක අපට ගැටලුවක් නැත්නම් අපේ ශ්‍රද්ධාව වැඩෙනවනම් අපේ ශීලයට අනුග්‍රහයක් වෙනවනම් සත්‍යයට අනුග්‍රහයක් වෙනවනම් අන්න ඒ ටික කියලා දෙන්න කාට හරි. ඉතින් එහාට පැහෙන්න යන්න එපා. ඊට ඕන කෙනෙක් අන්න පොතේ තියෙනවා කියව ගන්න කියන්නේ. Tamanට තේරෙන ටික නම් ඒකට කියන්නේ චර්යාය වෙන අපදානේන සම්පායය කියලා. තමන්ගේ චර්යාවෙන් සපේලා කියන තමන් දන්න ටික. ඊට පස්සේ කියනවා මං ගත්තේ මෙතනින් මං කිරුවේ මෙහෙමයි මෙන්න මට වැටහිච්ච ටික මෙන්න පොත තියෙනවා ඕගොල්ලොත් කරගන්න. එතකොට ඒ කෙනාට අර ගිය කෙනාගේ ප්‍රායෝගික මඟපෙන්වීම අනුව තව කෙනෙකුට කරබැලීමේ ආසාව ඇවිල්ලා ඉදිරියට යන්න යන්න මේ වැදයක් නැත්තම් මේ පැණිගුලාවක් කන්නා වගේ මේක රසයක් තියෙනවා. ඒ නිසා අපි අද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දසුත්තර සූත්‍රයේ පංචක නිපාතේ නැත්තම් පහේ පොතේ දිගෑරලා ඒක දෙවෙනි කාරණාවටයි මාතුකා තැබුවේ. කතමේ පංච ධම්මා ධම්මා භාවේ තබ්බා. භාවතා කළ යුතු වඩා වර්ධනය කළ යුතු ධර්ම පහ මොනවාද? අපි ගියේ පාර වැඩමුළුවට ගත්තේ කතමේ පංච ධම්මා බහුකාරා. තමන්ට වැඩියෙන්ම උදව් වෙන කාරණා පහ මොනවද මේ සාධනේ? බහූපකාර කියන වචනේ තියෙන බහුකාරකය. ඒකෙදි පෙන්ලා දුන පංච පදහානාංගියාන කියන කාරණා තමයි උත්තරේ වුනේ. වඩාත්ම මේ ශාසනයේ උදව් කරන කාරණා පහ මොනවද කියලා ප්‍රශ්නයක් අහන්න වටිනවා ශාසනයේ. අවොත් උත්තරේ වෙන්නේ පංච පදහානියන්. ඒකට උනන්දු කෙනෙක් කියනවා ගිය වැඩමුළුවේ අපි ඒකට දේශනා පහක් අයක් තිබ්බා අහන්න පුළුවන්. දැන් ඒක දැනගත්තට පස්සේ කතමේ පංච ධම්මා භාවයේ ධම්මා අර කියන බහුකාර්ය ධර්ම ලබාගත් කෙනා දැන් ලබා ගැනීමට කටයුතු කරන එකනා වඩා වර්ධනය කළ යුත්තේ මොකක්ද? භාවේ තප්ප කියන වචනේ මේකේ තියෙන්නේ. ඉතින් ඒක පෙන්වන්නේ පංචාංගිකා සම්මා සමාධි. අංග පහකින් සමන්වාගත පුලුල් සමාධිය. සම්‍යක් සමාධිය. එහෙම නැත්නම් නිවැරදි සමාධියයි. ඉතින් අපි මේ වැඩමුළුවේ දේශනාවල ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සාරිපුත්‍ර සාංශේ පෙළ ගහලා තියෙන සමාධි පහක් ගැන. ඉතින් ඒක සමාධිය ගැන ඉගෙන ගන්නකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සමාධි කීප වලකම සඳහන් වෙනවා. සමාධි ඉන්ද්‍රිය නැ ඉස්ලාම තුනවා චිත්ත irdipaද වශයෙන් irdipaදයේ සඳහන් වෙනවා ඒ සමාධිය කතා කරනවා. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, සමාධි බොජ්ජංග නැත්නම් බොජ්ජංග වශයෙන් සමාධි ගාට මග්ගංග සමාධි කියලා මේක පස්පොලක පරිණාමයක් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ පස්පොල පරිණාමයට සමාන්තරව යන සම්මා සම්පූර්ණ සමස්ත සමාධිය එහෙම නැත්නම් කියනවනම් ඒ පුළුල් සමාධිය පහකට අනුපිළිවෙලින් පෙළ ගහන්න පුළුවන් සාරිපුත්‍ර සාසික ඥාණයට. ඒ මාත්‍රිකා ටික තමයි අපි දවසෙන් දවස දවසෙන් දවස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තාක් ප්‍රකාශ කරාට පස්සේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගන්නේ පීති පරණතා සමාධි කියන ප්‍රීතිය පැතිර ඉතිර යන සමාධි මට්ටමක් තමයි ඉස්සල්ලාම ආරම්භක වශයෙන් මංගලාවතරණ වශයෙන් අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මේ පීතිය පැතිරෙන ඒ කියන්නේ භරණා පීති කියලත් මේකට එක පැත්තකින් කියනවා පීති පරණතා කියලත් පරණේ කියලා කියන්නේ පැතිරෙනවා කියන එක පස්සනක් ප්‍රීති ගැන කතා කරනකොට පරණා පීති කියලා එකක්වත් කතා කරනවා. මෙතන කියන්නේ පීති පරණතා ප්‍රීතිය කියලා කියන්නේ ඉතිර පැතර යන જાති ධර්මයක්. ඒකේ අනිත් පැත්ත තමයි ශෝකය. ඒක නිසා යම් තැනකදී යම් කිසි කෙනෙක් ගේයසිත දෝමනස්සේ ගේයසිත ශෝකය ඉක්මවපු වෙලාට යාට ගේහසිත ප්‍රීතියක් හම්බ ගෘහාශ්‍රිතව අමුදරුවන් රකිමින් කටයුතු කරන පෘථග්ජන පිරිස් මේ ප්‍රීතිය සඳහා තමයි යෝග කරන්ට නොකරන්න වටින සෑම ජඩකම් කරන්නේ. කමං ගත කරන ජීවිතයේ ප්‍රීතිය ලැබෙනවා නම් හොඳ නරක ප්‍රශ්නයක් නැහැ. සාධාරණ සාධාරණ ප්‍රශ්නයක් නැහැ. කොල්ලෙන් හරි මල්ලෙන් හරි ඒ ප්‍රීතිය ලබා ගැනීම සඳහා ගත කරන හැටි බලනකොට ගොඩෙනේ අපත්‍ය ආහාර වළඳනවා අපත්‍ය ඉරියව් පවත්වනවා අපත්‍ය කාලගුණ වලට යනවා අපත්‍ය දැන් අසුර කරනවා අපත්‍ය පුද්ගලයා අසුර කරන මේ ප්‍රීතිය හොයාගන්න. ඉතින් ඒක නිසා අයත් අවසානයේ අකාලේ නැහිනෝ මේ දැඩි ලෙස ප්‍රීතිය හොයන්න ගිහිල්ලා. ඉතින් එහෙව් ලෝකයක තමයි අපි මෙතෙක් කල මේ අධ්‍යාපනයේ හරහා ආර්ථිකයේ හරහා දේශපාලනයේ හරහා සමාජ විද්‍යාව හරහා දැඟලුවේ. මෙතනින් එක්කෙනෙක්වත් නැහැ එහෙම ප්‍රීතිකට පිටිපස්සේ නොගිය කෙනෙක් නැහැ. ඒක පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ පිටිස්සල සාමාන්‍ය කෙනෙකුට වැඩිය සමාජ තලයේ ඒක ලබාගෙනක් තියෙනවා. නැත්තම් පැවිද්දක් ලබන්න බෑ. නැත්තම් අපිට භාවනා කරන්න එන්න විවේකයක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි කොරු වෙන්න ඇති, එහෙමනම් අන්ධයෝ වෙන්න ඇති, එහෙම නැත්නම් අන්තභාගකාර වෙන්න ඇති, එහෙම නැත්නම් ලෙඩ්ඩු වෙන්න ඇති, නැත්නම් මානසික අසහනකාර වෙන්න ඇති. එක්කෙනෙකුට අක්කත් මේ ගේහසිත ප්‍රීතියක්වත් ලබන්න බෑ. ඒකත් හම්බ වෙන්නේ බුදු ජනතාවෙන් බොහෝම සුළු පිරිසකට. ඒ ලැබිච්ච ඇත්තෝ කලාතුරකින් තමයි මේ ලෞකික ප්‍රීතිය, ditta ධම්ම ප්‍රීතිය, සම්ප්‍රායික ප්‍රීතියකට පරිවර්තනය කරන තරම් කල්පනා කරන්නේ. අර ප්‍රීතිය ලැබෙන්න ලැබෙන්න එහිම ඇලී ගලී ගන්න නිසා ඒ කෙනෙකුට මෙලෝ වශයෙන් මේ සැප වින්දට මේක හැමදම තියේයිද මේක අනුන්ට දුක් දීලා ගන්න ප්‍රීතියක්ද සූරකාල ලබන ප්‍රීතියක්ද පරිසරය කෙලසලා ගන්න ප්‍රීතියක්ද මහා පෘථිවිතලේ රත් කරලා ගන්න ප්‍රීතියක්ද කියන එක හිතන්න කල්පනා කරන්න ප්‍රීතිය ලැබිච්ච ඇත්තන්ට බොහෝම අඩුයි අවස්ථාව සැලසෙනවා. මොකද ප්‍රීතිය ආවට පස්සේ අපේ හිත හරීම මතු පිට දඟලන්න පටන් ගන්නවා. ඒක ඇයට ගැඹුරක් වැටෙන්නේ. ගැඹුර වැටෙන්නේ දුක ආපු වෙලාව. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතන දුක යඩපත් කරලා යම් ප්‍රමාණ සමාජ තත්ත්වයක් අරගෙන ආර්ථික තත්ත්වයක් කරන දේශපාලන තත්ත්වයක් අරගෙන එයා හිතුවොත් මේ ආමිෂ වූ ප්‍රීතිය निराමිෂ කරන්න ඕන. ditta dhamma වූ ප්‍රීතිය සම්පරායික කරන්න ඕන. මෙලෝ වශයෙන් තියෙන මේ ප්‍රීතිය මත්තටත් ගැළපෙන සාධාරණ ප්‍රීතියක් වෙන්න ඕන කියලා කල්පනා කරන මිනිහට ආගමික මිනිස්සයි කියලා කියනවා. ආධ්‍යාත්මික මිනිස්සයි කියලා කියනවා. ඇත්තටම කියනවා නිවන් දකින්නට වැඩිය අමාරු තැනක් තමයි එතන. යම් කිසි කෙනෙක් යම් මට්ටමකට ඇවිල්ලා එයා ඊට පස්සේ ලැබිච්ච ප්‍රීතියේ ගුණය සලකලා, මත්තටත් සලකලා, සාධාරණ බව සලකලා, ආමිෂ නෙවෙයි, निराමිෂ බව සලකලා, සම්ප්‍රාය දිට්ඨ ධම්ම නෙවෙයි, සම්ප්‍රායික බව සලකලා යනවා කියන්නේ පැහැදිලියම ජම්මාන්තරගතව ගෙනාප කර්මානුරූපව ගෙනාපු දෙයක්. ඉතින් අපි මේ සුළු පිටිසට අහුවෙලා ඉන්නවයි කියලා කියන්නේ අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර තරණ පෙරම් තරණ පෙරම් පිටලා නැතුව ඇති. නමුත් පුංචි පෙරම් පිරීමක් පිරලා නෙවෙයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ භාවනා කරන්න එන කට්ටියගේ තියෙන දුර්ලභම තමයි ඒසා විතාල පාරමිතා පුරලා manussාත්ව ප්‍රතිලාභයක් ලැබලා තමාට පැවිද්දක් ලැබලා ඒත් මේ ඉදිරිපත් වෙච්චි පුංචි කරදරය දුක පශ්චාත්තාපය ගැන කතා කර කර ඉන්න එක තරම්ම මුස්පේන්තුයි අපි. අපිට මතක නෑ මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය ලබන්න අපි කොච්චර මහන්සි වුණාද කියලා. ලැබිච්ච මනුස්සාත්ම භාවය මේ විදිහට සාධාරණ ජීවිතයක් ගත කරන්න අපි කොච්චර ප්‍රයත්න කරාද කියලා තනි තනියම මට අම්මා අප්පවත් නැතුව. ඊට පස්සේ අපිට ඒ සඳහා අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න කොච්චර ප්‍රයෝග ඥාන අවශ්‍ය වුණාද? දැන් ඔක්කොම සාර්ථක වෙලා තිනවා මේ දැන් කූඹියක් කනවයි කියලා නඩු. දතර දිනවයි කියලා නඩු. කොණ්ඩ පැහිනවයි කියලා නඩු. හමරලි වැටෙනවා කියලා නඩු. අපිට අර මතක් වෙනවා නම් මේ අපි මේ තාක් ලැබෙලා ලැබලා තියෙන මේ ආර්ථික දේශපාලන සමාජික தত্ত্ব පුංචි අහම්බයක් නෙවෙයි. අහම්බයක් නෙවෙයි. පුංචි දෙයක්ුත් නෙවෙයි. අන්න ඒ ලැබලා අපි අනික් සීලොබ දෙනවා වගේ ඒෙන් සතුටටපත් නොවි අපි නිර්ාමිෂ සුඛයකට හිත යොදුවයි කියලා කියන්නේ මේ හැම කෙනෙක්ම විප්ලවීය වූ රැඩිකල් වාදී වූ පිරිසක්. අනික සමාදම් වෙන්නේ නැති කෙනා හැමදාම චර්චුරු තමයි. එයාට ප්‍රීතියක් තිබුණාට බුද්ධ විඳින්න හම්බ වෙන්නේ දැන් අපි ඉගෙන ගන්න හදන්නේ ඒසා විසාල ලබාගත් බුද්ධෝත්පාද කාලයක් ඒසා විසාල අමාරුවෙන් ලබාගත් manussත්ත්ව ප්‍රතිලාභයක් ඒසා විසාල අමාරුවෙන් ලබාගත් ක්ෂණ සම්පත්තියක් පැවිද්දක් කල්යාණ මිත්‍රාශ්‍රය ධර්ම ශ්‍රවණයක් ලැබලා මේ ලැබිච්ච දේෙන් ප්‍රීති වෙන්නේ කොහොමද? ඒක පොඩි සෙල්ලමක් නෙවෙයි. ඒකට හැකි සංඥාව කියලා තමයි අපි පොතේ සඳහන් කරලා තියෙන්නේ. කරණීයන් අත්ත කුසලීන යන්තං සන්තම් පදං අபிසමෙච්ච කියන තමන්ගේ අත්ත කුසලයේ හොයන කෙනා ඒ සාන්තපදේ ලබා ගැනීම සඳහා කටයුතු කරන තමන්ගේ අත්ත කුසලයේ හොයන කෙනාට චිතු පල්ලවෙනිම ලකුණ තමයි සක්කෝ හැකි සංඥාව තියෙනවා. මේ නරක පැත්ත දකින්න කෙනෙකුට මේ ශාසනේ ඉඳුල් පතක්වත් කන්න හම්බ වෙන්නේ මේ ශාසනේ තියෙන ඕනේ පීටි පරණතා ලබලා තියෙන මේ ප්‍රීතිය සමාදම් වෙන්න. ඒක මේ ආඩම්බරයක් නෙවෙයි. මාන්නක්කාරකමක් නෙවෙයි. අත්නෝමතිකව සැප හොයා යාමක් නෙවෙයි. එහෙම නොවුනනම් මේ ජීවිතයේ තියෙන මේ දුක් කරදරත් එක්ක ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා ਸਰවචන්නාංශෙත් නමක් තියෙනවා සුගත කියලා. සුගත කියලා කියන්නේ සුන්දර ලෙස මේ ගමනගේ උත්මයන් වහන්සේ. සිනාසිසි මුණ දුන්නේ හැම දුකකටම. අපි උන්වහන්සේගේ දුවදරුව මිස මේ අනික්ගොල්ල වගේ චර්චුරු ගාන જાතියක් වෙන්න බෑ. ඒක නිසා මේ පීටි පරණතා කියලා කියන්නේ පැති දෙකක් පේන්න තියෙනවා. එකක් තමයි දැනටමත් Taman උපයාගෙන තියෙන මේ වටිනා ක්ෂණ සම්පත්‍ය පිළිබඳව එළඹ වාසය කිරීමේ ප්‍රීතිය තියෙනවා. දෙක ඒක තව තවත් දියුණු කරගන්න භාවේතබ්බ ඒ කියන්නේ මේ ජීවිතය අපි ලබන පාටිහාරීය ඥාණයෙන් තව දියුණු කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. මෙන්න මේ දෙක තියෙන මනුස්සයා මායයටවත් පටන් බෑ. ඍතු ගුණයට වටන්න බෑ ආහාරයට වටන්න බෑ කර්මයට වටන්න බෑ අනුගේ හිතවිලි වලට වටන්න බෑ ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම බලනවනම් තිබුණු පරණ පිනත් එයා දාන මට අද ලැබිලා තියෙන වටිනා ක්ෂණ සම්පත්තිය ඒකෙන් නතර වෙන්නේ නැහැ එයා පාටි හරිය ඥානෙ පාවිච්චි කරනවා උපත් ඥානෙ ඉක්මවල ඥානෙ පාවිච්චි කරනවා ක්‍රමසාවිදි පාවිච්චි කරලා පොතේ ඥානමත් ඉක්මවල පාවිච්චි කරනවා පාවිච්චි කළ මේ ලැබිච්ච ප්‍රීතිය තව දුරටත් පැතිරෙන්න ඉතර පැතිරෙන සඳහා කටයුතු කිරීමේදී දැන් මේ දසුත්තර සූත්‍රේ නම් තියෙන්නේ සම්මා සමාධිය සඳහා. ඒ නිසා හිතෙන්නේ මේක සමාධියට බර දේශනාවක් කියලා. මම මගේ දේශනාවේ උත්සාහ කරනවා දේශනාවලියේදී මේක මේ සමාධි නැත්නම් සමතයට පමණක් නෙවෙයි විපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා අවාසනාවකට අපේ අටුවාචාරින් වහන්සලා ඉස්මතු කරලා නැහැ. අටුවාචාරින් වහන්සලා ඉස්මතු කරලා පෙන්ලා තියෙන්නේ සමතයේදී ලැබෙන මේ ප්‍රීතිය තමයි. ඒ නිසා මේ දසුත්තර සූත්‍රයේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ අටුවාචාරින් වහන්සලාගේ මතයේ අනුව සමත සමාධියක් තමයි. ඉතින් ඒකත් අපි ඉදිරිපත් කරගන්න ඕන. මොකද අපේ ආචාර්ය ප්‍රචාරය પરම්පරාව ඉදිරිපත් කරගත්ත දෙයක්. නමුත් සූත්‍ර කෙලින් කියලා බලනකොට පේනවා ගොඩාක් අවස්ථා තියෙනවා සුද්ධ විපස්සනා කරන කෙනාටත් එහෙම නැත්නම් මේ සමතේ පිළිබඳව අයිතිවාසිකමක් නැති කෙනාටත් මේ ප්‍රීතිය පිළිබඳ විශාල නොදැක්ක පැත්තක් අඳුරු ගුහාවක් තියෙනවා. අන්න ඒක මතු කරගත්ත කෙනා මේ භාවනා ගමන යන්නේ පැවිද්ද කරන්නේ යෝගාචර ගමන යන්නේ සීනාසිසි. චාරු චුරු නැති වෙනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය භාවනා ගමනකට. මේ පැවිද්ද භාවනාවෙන් තොරනම් චාරු චුරු විතරයි. ඒකට කියන්නේ නෙක්ඛම්ම සීත දෝමනස්සේ. ගිහි ගිය අතහැරියට පස්සේ දෝමනස්සේ තියෙන. අරක නෑ මේක නෑ අරයා කෙනෙහිලිකම් කරා මෙයා කෙනෙහිලිකම් කරයි කියලා තාම තාමිෂේ සම්බන්ධ විතරයි. නමුත් භාවනා කරන එක්කනට ඒ කරදර නැත්තේ නෑ. ඒ කරදර තියෙනවා. නමුත් එයා දන්නවා ඒක දුක්ඛ සත්‍යයේ අංගයක් කරගෙන සතිය පිහිටීමට නිදර්ශනයක් කරගෙන අරමුණක් කරගෙන භාවනා වට ගන්න නෙවෙයි භාවනා නංග ගන්න. බාධකයක් කරගන්න නෙවෙයි සාධකයක් කරගන්න හැටි සමතිත විතරක් සීමා වෙලා නැහැ. ඒක විපස්සනාවටත් තියෙනවා. ඒකට සූත්‍ර රාශියක් දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. අපි අවශ්‍ය වෙලාදී ඒක ඉදිරිපත් කරගනිමු. ඒ නිසා අපි ඉස්සෙල්ලා බලමු ඒ ගැඹුරකට යන්න ඉස්සෙල්ලා මේ අපේ ශාසනේ ප්‍රීතිය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. ප්‍රීතිය කියලා කියන්නේ 52ක් වශයෙන් ඉන්න ඔය අටුවාවේ සඳහන් කරන චෛතසික වලින් එකක්. ඒකට තියෙන්නේ පින යන ගතිය. ඉතින් ඕකටම සමාහන්තර පින කියලා කියනවා. පුනාචීටි, හදයන් පුනාචීටි කියලා පින සඳහන් කරලා තියෙනවා. ඒකම තමයි ප්‍රීණණය කියලා කියන්නේ. පින් ඇති මනුස්සයා ප්‍රීතියෙන් ජීවත් වෙනවා. කොච්චර දුන්නත් කාලකන්‍යා කම්මැලියෙන් තමයි පිලුණු වෙලා තමයි පශ්චාත්තාපේ තමයි ගත කරන්නේ. ඒක නිසා මේ කාලකන්ණි පශ්චාත්තාප ජීවිතය ප්‍රීතියක් හෝ ප්‍රීතියට හේතුවක් කරගන්න එක තමයි විපස්සනා කරනවා කියන්නේ. විපස්සනා දන්නේ නැති එකනා පටන් ගන්නෙත් කනගාටු, ඉවර වෙන්නෙත් කනගාටු, ගමනක් කනගාටු. විපස්සනා තේරුම් ගන්නකොට තේනවා විපස්සනා ඉස්ලාම වැටෙනකොට තේනවා මෙතෙක්කල් බාධාවට හිටපු දේ, අරියාදුට හිටපු දේ සාධකෙට හිටිනවා. ගමනට අත්දවයක් වෙනවා. උත්ප්‍රේරකයක් වෙනවා. උනන්දු කරවීමක් කරනවා. යම් කෙනෙක් අපේ ජීවිතේ අපිට හම්බ වෙලා ආදර්ශයක් පෙන්වනවා නම් මෙතෙක්කල් කරදරයි කියූප එක වෙනුවට අරියාදුවක් කියලා පෙන්වනවා වෙනුවට ඒක සාධකයක් කරගන්න පැත්තේ අන්නේ උත්තරමයට කියනවා සත්පුරුෂයයි කියලා. යම් ධර්මයක් ඇහෙනකොට තමයි මෙතෙක්කල් කරදරේ බාධා කරගෙන හිටපු දේවල් හරි පැත්තට දාලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩන්න පුළුවන් එකට කියනවා සද්ධර්මය කියලා. ඒ විදිහට සත්පුරුෂ ආශ්‍රය සහ සද්ධර්මේ නැත්තම් ඉතින් ජීවිතේ හරීම කටුකයි. නැතත් කටුවයි. නැතත් කටුකයි. මේ කටුක ජීවිතය තමයි අපි සත්පුරුෂයන් හරහා සද්ධර්මයේ හරහා මේ ප්‍රීති චෛතසිකයේ හරහා ඉදිරියට ගෙන යන්නේ. මේ ප්‍රීතියට විරුද්ධ කාර්යය වශයෙන් පෙන්වන්නේ භාවනාවේදී නීවරණ වල මතුවෙන කුක්කුච්ච සැකේ. අපේ මුළු භාවනා ජීවිතේම කාලකන්ණි වෙලා තියෙන සැකේ නිසා. සැකේ කියන්නේ සද්ධාව නැහැ. ඉතින් එහෙම කියනකොට උංග දෙනේ කොළුව පොළොවේ ගහගන්නේ අයි හද්දේ කියන්නේ මෙච්චරත් පැවිදෙන්න අපිට සද්ධාව තියේදී මේ මොකද්ද මේ කියන්නේ කියලා. කියන්න තියෙන්නේ මෙච්චරයි. සීලෙට ඔය සද්ධාව හොන්තටවත් ඇති. සමාධියටත් ඔය සද්ධාව ඉහටත් උඩි. ත්‍රිපස්සනාවට නම් ගොයෝ මදි විපස්සනාට දෙන ප්‍රධාන බාධාව තමයි මේ යන ගමන පිළිබඳ සැකයි. භාවනා කරන්න ගිය ගමන් ඉඳගත්ත ගමන් මේ මතුවෙන හැම දෙයකින්ම හිතෙනවා හරි පාරද වැරදි පාරද සමතේද විපස්සනාවද ඉදිරියටද යන්නේ පස්සටද යන්නේ කියලා මේ දෙකට දෙතාවර ගතිය නිසා අපි හරියට පෙට්‍රල් පුච්චනවා එහෙම නැත්නම් හරියට ක්ෂණ සම්පත්‍ය ඉක්මව ගන්න. එනිසා අපි අදිෂ්ඨාන කරන්න ඕනේ කනෝ වේමා උපජ්ජකා අනේ මේ අනවශ්‍ය තැකයක් අනවශ්‍ය බාධාවක් ඉදිරියට ඇවිල්ලා මට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයාවා. මට මේ ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයන කල්යාණ මිත්‍ර ලැබේවා. ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයන විදිය සද්ධර්මයේ ලැබේවා කිනෝට අපේ මොලේ මෙතෙක් කල් කවදාකවත් වැඩ කරපු නැති අමුතුම ස්නායු පද්ධතියක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒව දැන් මලකඩ කාලා තියෙනවා. දූවිලි වැදිලා තියෙන්නේ. අපි දන්න මේ පුංචි පාටු තීරුවේ තමයි අපි මෙතෙක් කල් පොලිෂ් කර කර කලුපිටි මැද මැද ගිහිලා තියෙන්නේ. මේ ප්‍රීති පරණතාවය දැනගත්තට පස්සේ අපි අර වැඩ නොකරන පුස්කාචර තිබුණු දේවල් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක ඒ මුල්ලකට දාලා තිබුණ එකක අලුගසා දාලා නැගිටියෝ වගේ මේ මොලේ ඒ වැඩ කරන ගත්තාම ඒකට අපි කියන්නේ තිරියන් වෙනවා කියන්නේ. වයසට යන එක නෙවෙයි අනිත් පැත්ත. වයසට යන්නේ කියලා කෙනාට වැඩ කරන පතු තීරේ විතරමයි යන්නේ. ඒක ගෙවිලා රිට්ටයි හන්දයි ඉවර වෙලා යනවා. මුළු මොලේම වැඩ කරන පටන් ගත්තට පස්සේ අපි ගියොත් මේ මුළු සභාවෙම ඉන්න ඔක්කොමලා ශ්‍රම විභජනයේ තේරු ගන්න හැම කෙනාගේම කොටස් ඉෂ්ට කරනවා නම් මේක සුරපුරක් වෙනවා. එක්කිනුට කරන්න බෑ. එක්කිනෙක දන්න ටිකෙන් කරන්නත් බෑ. හැම කෙනාම ඒකට වතපිලියතර පෙළඹෙන්න ඕනේ. ඒකල හැම කෙනාම ඒකට ඒ වතපිලියත කරනවා නම් මේක මීමැසි පොදියක් වගේ. හැම කෙනාම වැඩ. හැම කෙනෙක්වත් අතාරින්නේ. එයා දන්නවා යාර කරන්න ඕනේ. කෙරුවට පස්සේ මේක පුදුමාකාර කුමු කුමුනන්ත දෙන්න පටන් ගනි විමසකුතියක් පාඩපත්. ඒ වගේම තමයි අපි කියව මෙතන 50 දෙනෙක් ඉන්නවා කියලා වගේ මොලේ තියෙනවා. නැත්තම් මොලේ කියනට වැඩි හිතේ තියෙනවා. ওই චෛසික 52ක්. එක එකනට කෘත්‍ය තියෙනවා. ආන්නේ කෘත්‍ය ඒගොල්ලෝ දන්නවනම් ඔක්කොම නිවන් දැකලා දෙන්නේ. අපේ වෙලා තියෙන්නේ ගොඩාක් කරන කුල්ලෙන් වහලා වහලා දාලා අනී අපි කාලා කන්නේ අපිට අරක නෑ මේක නෑ කිය කිය කිසිම චෛතසිකයක තියෙන ප්‍රවණතාවය එහෙම නැත්නම් කුසලතාවය එහෙම නැත්නම් විභව ශක්තිය දන්නේ නැති කම නිසා. දන්නේ ਸਰවචනanse විතරයි. උන්වහන්සේට ආශය අනුසේ ඥාන තියෙන නිසා උන්වහන්තර මනුස්සකමම නිවනක් කිය. හැම කෙනෙක්ම තර්ක කරන්නේ මම නිවන් දැකලා නෑ කියන. දැන් ළඟ කෙතර ලංකාවේ රහත්ුණයි කියලා කියන්න දඟලන කට්ටියකුත් ඉන්නවා. සෝවාන් වුණයි කියලා කියන දඟන කට්ටියකුත් දඟලනවා. ඒ වගේම මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරෙන් ධ්‍යාන ලැබුවා කියන කට්ටියකුත් තියෙනවා නම් හරි සතුටුයි ඒක. මොකද මෙතෙක් කල් එහෙම එකක්වත් තිබුණේ නැහැ. තිබුණේ එහෙම අම්මෝ බෑ මෛත්‍රී බුද්ධ ශාසනය තමයි වැඩක් කරන්න තියෙන්නේ මේකේ බෑ. මේකේ තියෙන්නේ මතු බුදු වෙන්න පින් කරන්නේ කියලා කියටපු ලෝකේ අපේ ජීවිතය ඇතුළත මෙන්න පඳුරකට ගහනකොට රහතන් වහන්සේලා දෙතුන් නමක් පයින්න සයිස් එකට ඉන්නවා දැන් ලංකාවේ. තමයි බුදු වෘත් ඉන්නවා. ඒ වගේම මාර්ග ඥාන ලැබු කට්ටිය අන්ධහැරපා. එන්න අපි ළඟට සුමානේ දිවන් දක්කලා දෙන්න. නැත්තම් මේ දේශනෙට අහන්න ඔන්න සෝවාන් වෙනවා. මේ පොත කියවන්න ඔන්න රුපියල් 150යි නිවන කියලා දෙනවා. නරකේ මන්න ආයෙම කැමති. ඒ වගේ 1 2 3 4 කියනකොට ධානා හතරම පන්නන කට්ටියක් තියෙනවා. හොඳයි. මම කිසිම තරහක් නැහැ. ඒ මොකද අපි පටන් ගන්නකොට මම දන්නවා 77 78 ඔහොම හුලඟක්වත් තිබුණේ අන්තිම රහතන් වහන්සේ හිටපු තැනට ගිහිල්ලා වඳින්න තමයි අපි කාලේ ගියේ. මේ තමයි මලිය දේව මහ රහතන් හිටුවේ. අනේ ඉතින් ඒක ඉවරයි. පෙට්ටියට ඇන ගහලා ඉවරයි. දැන් ඉතින් නෑ කියලානේ තියෙන්නේ. දැන් නෑ. තම්බිලත් ඉන්නවා. නිවන් දැකලයි කියලා කියනවා. මුස්ලිම් මිනිස්සු, කතෝලික මිනිස්සුත් කියනවා. ඒ නිසා අපි අවදි වෙන්න ඕනේ මේ යුගයට. මේ පස්සට දාලා කුල්ලෙන් වහලා මලකඩ කන්න මොලේ තියන්නේ නැතුව මේකේ වැඩ ගන්න පුළුවන් පැති ආණියකින් බලනකොට මේ ප්‍රීති චෛතසිකය පැතිරෙන ගතියක් තමයි තියෙන්නේ. පිනායන ගතියක් තියෙන්නේ. ඒක අනිත් පැත්ත තමයි සැකේ. විචිකිච්ඡා. එනිසා අපි උදේ ඉඳලා හැන්ද වෙන තාක්කල් හැන්ද වෙනකන් කී ලක්ෂයක් දෙයට විචිකිච්ඡා කරනවාද කියලා කියනවනම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන්නේ අකුසල සමාපත්තිය විතරයි. වෙච්චි වැරදි ගැන පශ්චාත්තාප. කරන්න තියෙන දේවල් ගැන පශ්චාත්තාප වෙනවා. ඊට පස්සේ ළඟ ඉන්න එකනා කරන වැරදි ටික විතරක් දකිනවා. ඉර දැක්කත් ඒකේ තියෙන ලප ටික තමයි දකින්නේ. හඳ දැක්කත් ඒකේ තියෙන ආවාට තමයි දකින්නේ. හඳ දකින්නේ නැහැ. මේ නිසා අපට ප්‍රීතියක් ලබන්න බෑ. මේ නිසා ලෞකික ලෝකෙත් බෑ අපට. ඊට පස්සේ නිරාමිෂ ලෝකෙත් බෑ. ඉතින් ඒ නිසා මේ විචිකිච්ඡාව යටපත් කරලා නැත්නම් විචිකිච්ඡාව තලාවබලා ප්‍රීතිජයසිකේ මතුවෙනකොට බුදුජානනාංශ කියන්නේ කාන්තාර කියන මිනිස්සෙකුට ക്ഷේම භූමියක් දැක්කා. ക്ഷേම භූමියට යන්න ඕනේ නැහැ. දකින්නකොට ക്ഷേම භූමිය දන්නා. දැන් මේ දිශාවේ ക്ഷേම භූමියක් වෙන නිසා ව්‍යාල තිරිසන්නුගේ යක්ෂයන්ගේ ප්‍රේතින්ගෙන් අනතුරු වෙන්නේ ക്ഷേමේ ලැබෙනවා. ඒ ക്ഷേමය තමයි යෝගාවචරයට සැකයක් වෙන දැන තියෙන ക്ഷേමයට තමයි මූල කර්මස්ථානය කියලා කියන්නේ. ඒ නිසා යෝගාවචරයට එන ඕනේ කරදරයකදී ඕනේ බාධාවකදී ඕනේ හිත කැඩිච්ච වෙලාවේ මූල කර්මස්ථානේ පේන තෙක් අහලේ තියෙනවනම් හිතට මොකක්වත් වෙලා බාන අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. ඒක තමයි අපිට මේ ආරම්භක ආදුනික ආධිකම්මික යෝගාවචරයකට කියන්න තියෙන්නේ. Taman ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන්කම තියෙන තාක්කල් ඒ කෙනාට නිවනට කිසි බාධාවක් මේ හිත නැත්නම් මේ සත්‍ය Taman ඉන්න ඉරියව්වට ගන්න පුළුවන්කම තිබුණාට හිතවිලි එන එක නතර වෙන්නේ නැහැ. වේදනාව එන එක නතර වෙන්නේ නැහැ. සද්ද එන එක නතර වෙන්නේ නැහැ. එයාට කරන්න තියෙන ප්‍රීතිය දැනවීම සඳහා විශේෂයෙන් විපස්සනායි. කොච්චර සද්ද ඇහුණත් නැත්නම් සද්දෙන් බාධා වුණත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න මම ඒ වළක්වන්න බෑනේ සද්දවලට. මට කොච්චර හිතවිලි ආවත් වැල් වටාරන් හැදීදී කතන්දර ගොත කොට ගියත් ඕන වෙලාවක ඒ හිතවිලි වීතිය ASCII ප්‍රවාහයේ ආස්සේ මම ඉඳගෙන ඉන්න බව මට දැනගන්න පුළුවන්ද වේදනාව ඇවිල්ලා වේදනට්ට වෙලා පෙළෙන අවස්ථාවක් වෙන්න පුළුවන් ඒත් මම ඉන්නේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන එක බලන්න පුළුවන් නම් හොඳට යෝගාවචරයි කියන බලලා නෑ මට පුළුවන් වේදනාවම තමයි දත එකක් කොමනම් තමයි බඩ එකක් කොමනම් තමයි ඉති එකක් කොම තමයි නමුත් මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ එතෙන්ට ඉන්න පුළුවන් බවට විශ්වාසය පහළ වෙලා තියෙනවනම් ඒ යෝගාවචරයට සැකහැර දැනගන්න පුළුවන් සද්ද වේදනා හිතවිලි වලට මේ ඉරියව්ව දැනගැනීමේ ශක්තිය නැති කරන්න තරම් බලයක් නැතය එනතන් සතිය කියන චෛත්‍යකේ ඉස්සරහා ඔය මොනම කෙලෙසයකටත් හිටගෙන ඉන්න බෑ මේ යෝගාවචරය සතිය ඉස්සර නොකරන නිසා තමයි මේ සමාධියට ප්‍රඥාවට ඉස්තර කරන්න ගියාට පස්සේ තමයි කියන්නේ මගේ හිත කැඩුනා භාවනාව කැඩුනා සමාධිය නැති වුණා নানা ආකාර කන බින්දම් ගන්න. ඒ නිසා අපි නිස්සාරණ වනේ ලේසි මාර්ගයක් හොයන්න තියෙනවා. ලේසි කියන්න බෑ. ප්‍රයෝග මාර්ගයක් මේ වැඩමුළුව කරන්නේ සතිය ඇතිකරණ්ඩයි. සතිපට්ඨානෙටයි. ඒ නිසා මොන්න කරදර දෙවුණත් තක්මන් කරන වෙලාව මම ඇවිදින්මින් ඉන්නේ බව දන්නවනම් මන්න ලකුණු 100 100ම දෙනවා. මොන වේදනා හිතවිලි සද්දත් ආවත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා ප්‍රකාශ කරන්න පුළුවන් 100ක් ලකුණු හම්බෙනවා. එයාට කියන්න පුළුවන් නම් මට හිතවිලි නැතිකොට ආස්වාසේ සීතලයි. හිතවිලි නැතිකොට ප්‍රසආසේ උණුසුමයි. මට හිතවිලි අස්සෙන් ආනාපානේ බලනකොට මට එච්චරනම් විස්තර පේන්නේ නැහැ. මේක ආස්වාස මේක ප්‍රසආස කියලා වෙන් කරගන්න පුළුවන් කියලා මම 100ට 101ක් ලකුණු දෙනවා. මොකද එයා බලන්නේම මේ හිතවිලි ගැන නෙවෙයි. හිතවිලි අස්සෙත් ආනාපානේ බලනවා. වේදනාස්සෙත් ආනපානෙ බලන. ශබ්දස්සෙත් ආනපානෙ බලන. එතකොට අර කරදරයක් නැති තැන ආනපානෙ බලන එක අපි කියනවා සමත ලකුණු ලැබෙනවා. ශබ්ද වේදනා හිතවිලි ආස්සෙත් ආනපානෙ ලැබලා ආනපානෙ බලලා සැකහැර ගන්න ගන්න පුළුවන් නම් විචිකිච්ඡාට කන හරහා පාරක් ගහලා මට මගේ සතිය මට තියෙනවා. මගේ ඉරියව්වේ මාව ඈත් කරන්න කාටවත් බෑ. හැම වෙලාවෙම නැති වුණාට ලදලද වෙලාවේ විචිකිච්ඡාව දුරුවන් කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන දේ තමයි ඉරියව්වත් එක්ක ඇසුර පවත්තන එක. ඕන වෙලාවක ඉරියව්වට එන්න පුළුවන් නම් කිසිම භාවනාවට බාධාවක් වෙලා නැහැ. අන්නේ නිසකතාවයේ ගණ්ඩ යෝගාවලට විසුද්ධි පහ හතරක් පහු කරන්න. චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි ගියාට පස්සේ තමයි යෝගාචරය දන්නේ. නැත්නම් සැකහැර දැනගන්නේ ඕන ඉරියව්වක ඉන්න ගමන් වේදනා හිතුවිලි සද්ද එන්න පුළුවන්. ඒ මොන්න වේදනා හිතුවිලි සද්ද ආවත් මම ඉන්නේ මේ ඉරියව්වේ කියලා දැනගන්න පුළුවන් කෙනාට සැකහැර කියන්න පුළුවන් භාවනා කරන කෙනෙක් සතියේ තියෙන කෙනෙක් කියලා. ඉතින් මෙන්න මේ ටික අපිට සම්ප්‍රදාන කුල දහම් පාසලේ කියන්නේ නැහැ. අපිට කිසිම භාවනා මධ්‍යස්ථානක මේක විස්තර විස්තරව කෙරෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනාම අනේ ස්වාමීන් වහන්සේ හිතවිලි වෙන එක නැති කරන්නේ කොහොමද? අනේ මට වේදනාවක් එක නැති කරන්නේ කොහොමද? අනේ මට සද්ද ඇහෙනවා මේක නැති කරන්නේ කොහොමද කියන්නේ තද්ද ද්වේෂක් තියෙන. එන හැම හිතවිල්ලකටම වේදනාවකටම සද්දයකටම අනිච්චන් දුක්ඛං අනත්තං කියලා තමයි කියන්නේ. හැබැයි කියවෙන්නේ නැද්දකින් නොකතන්නදෝමකින් කියන එක තමයි කියවෙන්නේ. නිසා කවුරු හරි නිච්චන් දුක්ඛං අනත්තම් භාවනා කරනවා කියලා කියපු ගමන් මම දන්නවා උන් දැ කරන්නේ නැද්දකින් ඔබ තන් නොදොමකි නැද්දකින් ඔබ තන් නොදොමකි නැද්දකින් ඔබ තන් නොදොමකි ඉතින් ද්වේෂනේ ඉතින් වඩන්නේ මොකද්ද ප්‍රීතියද එහෙම නැත්නම් සැකේද කියලා හිතන්න බෑ අපි කොච්චර කකුසල් සමාපත්තියට යනවද කියලා බලන්න කවදද අපි මේක පටහැරලා හරියට පට දිගේ බස්සන්නේ ඔය කොච්චර හිතවිලි වේදනා සද්දාවත් මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ඉඳගෙනට ආනාපානේ බලලා පුරුදු කරගෙන කරුවොත් නම් මට ආනාපානේ බලන්න පුළුවන්. මම ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දැනගන්න පුළුවන්. කොච්චර හිතවිලි ආවත් මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. නැත්නම් ඉඳගෙන සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා අල්ලපු කෙනා මම ඇවිදිනකොට කොච්චර හිතවිලි ආවත් මේ වම මේ දකුණ කියලා මට අතරින් පතරින් දැනගන්න පුළුවන්. මට කොච්චර වේදනාවක් දැනගන්න පුළුවන්. කොච්චර සද්දාවක් කියලා මෙන්න මේක කට ඇරලා ප්‍රයක්තව ප්‍රතිබලව කියන කෙනාගේ ප්‍රීතිය ගන්න මායයටවත් බෑ. ඒකට කොච්චර කල්යයිද කියලා කියන්න මට දන්නේ නැහැ. මේක දවස් 15 වැඩමුළුවක් නිසා මට පුළුවන් වෙයි ඉන්ජෙක්ෂන් දෙක තුනක් දෙන්න අතරමඟදී. නමුත් මේ පළවෙනි දවසේ මම කියන්නේ මේක සඳහා ਸਰවඥාන්සිමික කියලා දෙන්න අරන් තියෙන ප්‍රයත්නය මේකට අරගෙන තියෙන ක්‍රමවේද දිහා බලනකොට බුදුහාමරණ මහා ප්‍රඥාව තිබිලා විතරක් නම් කරන්න බෑ මේ මහා කරුණාවකින් මේක කියලා තියෙනවා. මං කියන්නම් දේශනා හමාර කරන්න ඉස්සලා එක නිදර්ශනයක්. එතකොට තේරෙයි අපි මේ වார்த்தාව සකස් කරන්න ඕනේ කොහොමද කියලා. බුදුජාන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් gedara dore haraka baana ratram minimutu අඹ දරුවන් ගැන කතා කර කර ඉන්න ජීවිතයක් තියෙනවානේ. ඒක කක්කණේටි. ඒක සංසාරේනේ. ඒක තමයි අපාය කියන්නේ බුදුහාමුදුරගේ පැත්තේ. ඉතින් උන්දට හිතුනොත් මේක කාල පරිප්පුව හරියන්නේ නැහැ. අනේ සම්පරායික වතේ මම ටිකකට හරි ගිහිගෙන් නික්වෙන්න ඕනේ කියලා හිතුණා කියලා. පැයකට නැත්නම් පොයි දවසකට නැත්නම් වරුවකට බුදුජානන්සේ සඳහන් කරන්නේ උන්දයි ඊට පස්සේ ගියයි කියලා හිතන්න අරණියකට ගියයි කියලා හිතන්න ශූන්‍යාකාරයකට ගියයි කියලා හිතන්න රුක්ක මූලයකට ඉතින් ආනන්ද හඳුරෙන් අහනවා ආනන්ද දැන් අපි ඉන්නේ මිගාරමාතු පාසාද චුල්ල ශුන්්‍යත සූත්‍රයේ මේ චුල් මේ මිගාරමාතු පාසාදේ කියන අරණ්‍ය ජීවිතය අපි ලැබුවට පස්සේ අපි දන්නවා මේක අභිරමණය කරන තාක්කල් මේ අරණ්‍යයට ආවයි කියලා සතුට වෙන තාක්කල් අපේ හිතේ අමුදරුවන් ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ හරකා බාන පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ. රත්තරන් මිනිමුතු ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගෑනු පිටිමි ගැන ප්‍රශ්නයක් අපිට නැහැ. තියෙනවනම් ප්‍රශ්නයක් මිගාර මාතපාසාදේ කියන අරණ්‍ය පිළිබඳ ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. ඒ නිසා මේ පොඩි ප්‍රශ්න ටික නිසා සංසාරයක් ප්‍රශ්න අපි අයින් කරනවානේ. කෙවල් දොරල අපිට අමතකයිනේ. ඒක නිසා එයා ගමක් සම්බන්ධ, අමුදරුවන් සම්බන්ධ, හරකාබාන සම්බන්ධ, රත්තරන් මිනිමුතු සම්බන්ධ, ගෑනු පිළිම සම්බන්ධ ආතතියෙන් ශූන්‍යයි. හැබැයි අරණ්‍ය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අරණ්‍ය පිළිබඳ ආතතිය තියෙනවා. අරණ්‍ය පිළිබඳව ධරතේ තියෙනවා. දැවිලි දැවිලි තියෙනවා. ඒකෙන් ශූන්‍ය නැහැ. නමුත් අර අයින් කරපු ධරතේ දැවිලි දැවිලි වැඩි නිසා මේ ලැබිච්ච පුංචි ධරතය වෙහෙත පෙළන ගතිය, තවන ගතිය යම් ප්‍රමාණික ශූන්‍යතාවයක් කියලා අරණ්‍ය වාසය අභිරමණය කරන්න පුළුවන් නම් හොඳට විතරයි නිවනක් ලැබෙන්නේ. අරණ්‍ය වාසී කියන්නේ ඒක තැප එකක් නෙමෙයි. ඒක විශ්ින් ඒක කරදරයක්. නමුත් ඒකට ගිය නිසා ගමක් දුක් කරදර මගෙන් අයමාරුයි. නමුත් දැන් අරණ්‍ය වාසයක් කියලා එකක් තියෙනවා. ඒකේ ලයිට් නැහැ, ඒකේ වතුර නැහැ, ඒකේ හයිලෙට්ස් නැහැ, මොනවත් නැහැ. ඒ නිසා එතන තියෙන දුක අභිරමණය කරන්නේ තර්කණය. අච්චර දුකක් අයින් කරන්න මේ පුංචි දුකක් වාංගුවට ගත්තා. ඒ නිසා අරණ්‍ය වාසයේදී හම්බෙන හැම පීඩාවක්ම හැම කරදරයක්ම හැම වෙහෙසක්ම සතුටකට හේතුවක් කරගන්නවා මම ගමක නෙවෙයි. මම මේ කාම සැපේ ඉන්නව නෙවෙයි. මං අරණියට ආවේ ඕව ඉලාගෙන නෙවෙයි. ලදදීන් අද අපි දාන කනවා කියලා. අරණ්‍යයෙන් ලැබෙන මේ දරතේ දුක, පීඩාව, දැවිලි තැවිලි අභිරමණය කරනවා කියන එක පුදුමාකාර දානයක්. මුළු සංසාරෙම ගෙවන් දැමීමක් තමයි අරන්නේ කියන පුංචි දෘෂ්ටික බදාගත්තාම අර සංසාරයක් දුක් අයින් කරනවා. ඒක අරන්නේ ගත වෙච්චි ලක්ෂකින් එක්කෙනෙකුට තේරෙන්නද මන් දන්නේ. මොකද අරන්නේන් ඇවිල්ලා අහනවා මේ එයා කන්ඩිෂන් නැද්ද කියලා අහනවා මේ. මధుරෝ ඉන්නවද කියලා අහනවා. සර්පයෝ ඉන්නවද කියලා. ඉතින් නැත්නම් ගෙදර කියලා බම්බු ගහපන්කො මේ ඉන්නේ මොකටේ? මේ ඇවිල්ලා මොන එයා කන්ඩිෂන් වන්නේ? කවුරු හරි දෙන දෙයක් කාලා දෙන දේ පැතුරක බුදියා ගන්නවා මිස අරණියට එළ මේ දෙන දේ අබිරමණය කරන්න බැරි ගතිය ඒක ඒ ඇත්තෝ ඉන්න දවස් කාණ ඇතුළත චරිචුරු ගන්න ප්‍රමාණයෙන් කියේ. එතකොට පේනවා කැයි ගෑණි තියලා හොටු ගෑණි ගත්තා වගේ මේ ගෘහ ජීවිතය අතහැරලා දැන් අරණ්‍ය ජීවිතේ ඉල්ල ඒකට චරිචුරු ගගයි. දික්ක සාදේ හොඳයි ඔය කසාදෙට වෙන්නේ. දික්ක සාදේ හොඳයි ඔය කසාදෙට වෙන්නේ. අබිරමණය කරන්න වනපන්ත සීනාසනයක් රහත් වෙලා ඉන්නවා. කාම භෝගයක් මේ කවදාකවත් අමනේ කරන්න බෑ කියලා බුදුසෙන්සේ දේශනා කළා. ඉතින් මොකද? යාට ඕනෙම මේ ඉඳුරම් පිළිවීමේ සැප. ඒ නිසා අරණ්‍යගේ පැමිණ දුකක් පේනම කටුකොහලක් විදියට. කටුගයක් විදියට. නමුත් මේ ශූන්‍යතාවාදයේ දන්නවනම් සාපේක්ෂතාවයේ දන්නවනම් අරණ්‍යයේ තියෙන මේ අසහනයි. මේ ආතතිය, මේ දරතේ, මේ දැවිලි තැවිලි හොඳයි. කී ඉල්ලලා කාපු පරිප්පුවක්. ඒකෙන් වෙන්නේ මොකද? GestureDetector අමතක කරන්න පුළුවන්නේ. කියලා මේ අරණ්‍ය වාසයට ගියා නම් අරණ්‍ය වාසී අභියෝග අභිරමණය කරනවා නම් උන්ද නිවන් දැකලම තියෙනවා. මෙන්න මේක පුළුවන් ද අපිට අඩුගානේ අසුවිරෝ ඥානයක් පාටපත් කරගන්න. අපිට පුළුවන් ද මේක යම් ප්‍රමාණයේ චින්තාමය ඥානයක් පාටපත් කරන්න. යම් වෙලාවක අරහණිය අපහසුතාවයක් කාට පස්සේ මේක සතුටු වෙන්න කාරණාවක් කරගන්න. ඔන්න ලයිට් කැපුවා. ආ හොඳයි. අරණ්‍යට ආවිතින් මොල්ලම් ලයිට් ඉල්ලන්න නෙමෙයි. වතුර නෑ. මේ දවස් හොඳට බලාපොරොත්තු වෙමින් ඉන්නේ මොකද ලයිට් කපනවා වතුර කපනවා ළඟ ළඟ. මේ භාවනාවට හරියට කමටහන් තියෙනවා මේ කාලේ. ඒ නිසා මధుරෝත්ති. ඒ නිසා රිලව් හොත්තටම තද වෙලා ඉන්නේ මේ කාලේ. ආය මොකුත් නෑ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කෑල්ලක් කනවා. චුට්ටමල්ලි මෙතන කාපුවාම මේ ඇඟිලි ඇඟිලි වැඩ කරන්නේ නෑ දැන්. ස්නායු කඩලා අරගෙන. ඒක නිසා මේ ඔක්කොම අරණ්‍යයට පැමිණීම නිසා ලැබෙන දෙයක්. ඒ කී දෙනෙක් හෙට උදේ වෙනකොට ගෙහි ඉඳලා තියෙද්දි දන්නේ මට හිත විශ්වාස කරන්න බෑ මේව බණට කිව්වට පස්සේ මෑණියෝ හරි අපහසුකටපත් වෙනවා. සංවිධායකයාට හෙට රැයට ගිහිල්ලා කැන්සල් කරන්න වෙයි බුක් කරපුවා. මොකද මේගොල්ලෝ ඇවිල්ලා තියෙන එකට නෙවෙයි නේද? නමුත් මං කියනවා ඵලයල්ලා යන්නේකේ ඵලයක්. අපි යන්නේ නැහැ. අපි යන්නෙත් නැහැ. මේ බණ දිගටම කියන. ඒ නිසා මේ වනය අභිරමණය කරනවා කියලා කියන්නේ අර තාක් ගමක දුක් අයින් කරන්න පුළුවන් වාංගු ශක්තිය නිසා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ අරණ්‍ය වාසය කරනකොට කයට හිත ගත්තයි කියලා හිතන්න. එක චිත්තක්ෂණේ කයට හිත ගත්ත ගමන් ගමක දුක් ඇත්තෙත් නෑ අරණ්‍යක දුක් ඇත්තෙත් නෑ තියෙනවා නම් තියෙන්නේ කයකට අදාළ දුක් ටික විතරයි. එතකොට ගමක් දුක් වලින් ශූන්‍යයි අරණ්‍යයක් දුක් වලින් ශූන්‍යයි. දැන් තියෙනවා දුකක්. දැන් තියෙනවා පිළීමක් කය හා සම්බන්ධ. ඉතින් මේ කය හා සම්බන්ධ දුක පැමිණි දුක් පැණි රහයි කියලා අගය කරන එකනට විතරයි සාසනයක් තියෙන්නේ. එයාට විතර ප්‍රතිපදාවක් තියෙන්නේ. එයාට විතරයි සාපේක්ෂතාවයේ අනුව එnde end end end ශූන්‍යතාවයේ දියුණුවක් තියෙන්නේ. ඉතින් හුඟව දෙනෙක් හිතනවා භාවනා කරලා සතිය පිහිටුවලා කයට හිත ගිය ගමන් අම්මා මේක තියේයි මේ සාන්ත සුන්දර ගති. පිස්සු මේක ඇතුලේ දෙචිසක් කුණපති. මේක ඇතුලේ තියෙන හරියක් තියෙන නවතරෙන් වැగిන කාර්ලු. කිසිම මනබඳන මොනක්වත් නැහැ. ඒ නිසා කයට හිත ගිය ගමන් අවුරුදු 7ක් පරණ වැසිකිලි වලක් ගොඩ දැම්මා වගේ ළඟින් යනකොට නාය වහගෙන ඉඳ වෙනවා. ඉතින් යෝගාවචරය හිතන යකෝ gedara ඉඳද්දි මෙහෙම කුණු කුණු වලක් ගොඩ දැම්මා වගේ නෑනේ. දැන් මේ කයට හිත යෑමම අමනයාට අසත් ධර්මයකට නිකනට අකුසල සමාපatti කරන එකට වෙන්නේ අයියෝ කයට හිත ගියාම එහෙන් කක් කියනවා මෙහෙන් නලියනවා කෝපි දුවනවා වගේ ඉදිකට දුවනවා වගේ රත් වෙනවා තීතල වෙනවා ලයිස්තුවක් චෝදනා තියෙනවා. සද්ධර්මයේ දන්න එක දන්නවා මේ ලයිස්තුවම මම ගමේ නෙවෙයි ඉන්නේ අරන්නේ නෙවෙයි ඉන්නේ මම ඉන්නේ කයේ බවට ලකුණක්. මෙන්න මේක ප්‍රීතියට කාරණාවක් කරගන්න පුළුවන් නම් මේ පැමිණි දුක ප්‍රීතියක් පාඩ පැමිණි පෙන්ඩහක් කරගන්න පුළුවන් නම් මම පැහැදිලිවම කියන උන්දට විතරයි මේ ශාසනය තියෙන්නේ. උන්දට විතරයි භාවනාවේ දියුණුවක් තියෙන්නේ. උන්දට විතරයි සාපේක්ෂතාවය තියෙන්නේ. උන්දට විතරයි ශූන්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. ඒක නිසා මේ කයට හිත ගත්තට පස්සේ දැනෙන දේ සතිය පිහිටවනට සතිය පිහිටීමට සාධකයක් කරන බව ලියන පළවෙනි වාක්‍යයෙන් කියතයි. ඒක කරදරයක් කරගන්න මනුස්සයාගේ ගන්ධස්තරේ ලියුමෙන්ම කියන්න පුළුවන්. මූණ බලන්න ඕනේ. කවදද අපි මේ චින්තමේ චින්තාමේ විප්ලවය ඇති කරගන්නේ? යම් වෙලාවක කායට හිත පිහිටියානම් අපි නෝ කායගත සතිය කියලා කාගියාසි කාය අනුපස්සනාව ඒ එන ඉදිරිපත් වෙන දේ හැම එකකින්ම කය මේ සතිය කායගත සතිය වරණගෙනවා. ඒකේ හොඳක් නරකක් හොයන්න යන්න එපා. කෝකත් හොඳයි. ඒකේ තියෙන තාක්කල් ගමක් කරදර අපේ හිතේ නෑ. අරණ්‍යයක් කරදර හිතේ නෑ. කායක කරදර තියෙනවා. දැන් අපි දන්න ප්‍රමාණයක් කරදර තියෙනවා. මෙන්න මේ කරදර සියල්ලම දැනගෙන ඒක ද්වේෂයකින් තොරව, පැකිලීමකින් තොරව විචිකිච්ඡාවකින් තොරව සැකයකින් තොරව වාර්තා කරගෙන මම කියනවා රහත් වෙන්න ඕනි කියලා. එතකම්ම යා මේ කයෙන් දැනෙන හැමදේම කරදරයට ගන්නවා. ඉඳගෙන ඉන්න බෑ, කය රිදෙනවා. එහෙම මෙන් සත්තුනාලිය. එහෙම නැත්නම් ආනාපානෙ හිතන්නේ හිතවිලි වේදනා සද්ද එනවා. සක්මන් කරන්න බෑ වැනෙන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න බෑ කය වැක්කරෙන පටන් ගන්නවා. මේ සේරම සතිය ආනිසංසනේ සතිය පිහිටවපු නිසා ඇතිවෙච්ච දේ කියලා මේවා පිළිබඳව සිනාමසු මොණි ප්‍රීති පරණතා කියන විදිහට වார்த்தාව ලියන්න rahat වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරමු. ලියන්න නැවතත් ලියන්න ලියලා බලන්න මේක ලියලා තියෙන කන පින්නවත්ද? චෝදනා පත්‍රයක්ද? එහෙම නැත්නම් සතිය පිහිටු බවට ලකුණක්ද කියලා මේක තීරුම් ගත්තොත් දවස් තුනකින් කල්ප තුනක වැඩ සිද්ධ වෙලා තියෙනවා. කල්ප තුනක වැඩ සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි හිතාගෙන ආවේ මේ නිස්සන්ට ආව ගමන් ඇඟෙන් රැස් විදෙන්න පටන් අරගනි. කටේ මානෙල් මල් සුවඳෙන්න පටන් අරගනි. අසුචි ටිකක් අතරම් පාට වෙයි. පිස්සු මොකක්වත් එන්නේ කුණු පංචස්කන්ධේ කුණු පංචස්කන්ධෙම තමයි. මෙතෙක්කල් වහන්න ගිය වැහුම් ඇරලා මේක පේන්න පටන් ගන්නවා. ආනේක වාර්තාගත කරන්න පුළුවන් නම් මේ පීති භරණතා විදියට මේ කයේ මේ ඇති වෙච්ච වෙහෙස ප්‍රමෝදයට කාරණාවක් කරගන්න පුළුවන් නම් ප්‍රීතියට කාරණාවක් කරගන්න පුළුවන් නම් සති සම්පජඤ්ඤයට කාරණාවක් කරගන්න පුළුවන් නම් ඒකේ වචන වලින්ම ਸਰවචනාංශේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ දැනෙන වෙහස මට කයට හිත පිහිටිය බවට ප්‍රීතියක් කරන්න ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් උන්දට කරදර කරන්න කරන්න හැම කරදරයකින්ම සතිය පිහිටනකොට මායя නිකම්ම මෝහණයටපත් වෙනවා ඒක භාවනාවේ ප්‍රශ්නයක් නෙවෙයි මම මේ කතා කරන්නේ. භාවනාවේ ලැබෙන ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක්. ඊට පස්සේ පොඩ්ඩක් යහට ගියාට පස්සේ සර්වචාන්සේ සඳහන් කරනවා මේ කය කියන හතරමහා ධාතුන් වේලාවට මතුවෙච්ච එක ධාතුවක් අපි දැන් වායෝ ධාතුව මතුව. මේ වායෝ ධාතුව හොඳට බලන ඉන්නකොට වායෝ ධාතුව කරදරකට උට යනවා. ඇඟ නලවනවා, බිම වක් කරනවා, හොල්ලනවා. එතකොට එයා දන්නවනම් දැන් මේ වායෝ ධාතුව ගැන දන්නකොට පඨවි ආපෝ තේජෝල කරදරේ නැහැ. එක ධාතුවක පමණයි තියෙන. ඒකට කයක කරදරත් නැහැ. වායෝ ධාතුවේ කරදර විතරයි තියෙන්නේ. අරකත් හතරෙන් එකට අඩු වෙලා තියෙන නිසා වායෝ ධාතුවෙන් ආපු සැපක් හෝ දුකක් සතිය ලකුණක් කරගෙන ඉදිරි ගමනක් කරගෙන ප්‍රතිපදාවේ දියුණුවක් කරන ඒක පිළිබඳව අම්මා තමන්ගේ දරුවගේ හුරතලයක් තාත්තට කියනවා වගේ තාත්තට කියලා දරුවට ගස්සන්න නෙමෙයි ඒ කියන්නේ. මේ දරුවා ඉස්සර වගේ නෙමෙයි මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා වගේ. මේ වායෝ ධාතුවේ හුරතලේ දැකලා චෝදනා කරන්න එකක් නැහැ. මේක මීට වැඩිය දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම මේක කියනවා. ඒ මොකද්ද? ඒ විදිහට මේ කයට හෝ මොකක් හරි මතුවෙන ධාතු ලක්ෂණ හිත දැම්මට පස්සේ බරපතල විදියට යෝගාචරණ නිවන ධනව මතුවෙන්න පටන් ගන්නවා. කාම ඡන්දේ එනවා. ව්‍යාපාදේ එනවා. නිදිමත එනවා. හිටගෙන නිින්ද යන පටන් ගන්නවා. අතීත නාගත පශ්චාත්තාව තහ කුකුස් ඇති වෙනවා. විචිකිච්ඡා සැක. මෙන්න මේ පහ අත්මතුණයි කියලා කියන්නේ යෝගාවචරයා කාමය 100%ක්ම දුරු කර බවට හොඳ සාධකයක්. කාම සංඥාවට මේ නීවරණ කියන්නේ කාම සංඥාවකට හිත ගියයි කියලා කියන්නේ යා කාමයේ අසේත විරාග නිරෝධෝ. එයා ළඟ කාමේ නෑ දැන්. කාම සංඥාව ඇවිල්ලා. ඒක නිසා මේ මතුවෙන මතුවෙන නීවරණයක් වාසනාවක් කරගත්තොත් මේක කාම සංඥාව දැන් ඇවිල්ලා තිනවා කාමේ දුරුවන් කරබට ලකුණක් කරගත්තොත් යෝගාචරය මේ නීවරණ එනකොට නැද්දකින් නොපතන් නොදොමකින් කියන එකක් නෑ. එයා කියාවි මම gedare ඉන්න යනනම් කාම ලෝකේ හිටියනම් මම කාම මිත්‍යාචාරය කරනවා. දැන් කාම මිත්‍යාචාරය කාම ඡන්දේ තියෙනවා. මම දන්නවා. ඒසාව කාම මිත්‍යාචාරය කරලා විචක්‍රමණය කරනවට වැඩිය හිතේ කාම ඡන්දේ කියලා තියෙන එක දැනගනත් ඒක පිටින්ද පශ්චාත්තාප නොවි ඒක සතහන් කරන්න. කමඨාන් වාර්තට ඇතුල් කරන්න. ආයෙත් මම කියනවා රහත් වෙන්න ඕන. මොකද අපි කාම ඡන්දේට වෛර කරන එක කරන්නේ. මේ කාම ඡන්දේ කියලා කියන්නේ කාම මිත්‍යාචාරයේ වෙනුවට දැන් තියෙන පුංචි කරදරයක්. ඒක දන්නවනේ. ඒකට ව්‍යාපාදේ ආවයි කියලා නොසුක්ෂනා ගති. සත්තු මරනවා නෙවෙයිනේ. හොරකමක් කරනවා නෙවෙයිනේ. මම ළඟ තියෙනවා සතෙක් මරන්න තරම් තරහක් හිතේ. මරලා නැහැ. ඉතින් සම මේ ව්‍යාපාදේ කියලා කියන්නේ සතෙන් මරන හොරකම් කරන විතික්‍රමණය වෙලා නැහැ. මෙන්න මේක සතුටින් වාර්තා කරන්න පුළුවන් නම්. ඊට පස්සේ නිදිමත. සක්මන් කරනකොටත් නිදිමත එනවා. අදත් ප්‍රශ්න දෙකක් කියලා තියෙනවා පරියංගයට ආවට පස්සේ වැක්කිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කියන්නේ රා කාමච්ඡන්දේ ව්‍යාපාදේ නැති වෙනකොට නිදිමත ඉස්සරහට එනවා. කාමච්ඡන්දේ තියෙනකොට නිින්දයක් නැහැ. ද්වේෂයෙන්කොට නිින්දයක් නැහැ. දැන් මේ දෙක නැතුණාට පස්සේ නිදිමත කියලා කියන්නේ දැන් මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ පොඩ්ඩක් ඔලුව පාත් කරගන්න. මෙන්න මේක දන්නවනම් යෝගාවචරය. නිදිමතට පාවඩේලාවි. නිදිමතට වටතිර බඳීවි. ශේෂත් අල්ලාහරි. හැබැයි ඒක දන්නේ නැත්නම් ඉතින් බබා දොයි බුදු වෙන්න ආවට බුදු වෙන එක තමයි වෙන්නේ ඒක. එන්නේ නම් උඩ පැනගෙන බුදු වෙලා යන්න ගොරෝ ගොරෝ බුදු වෙන. ඒ මොකද නිින්ද විශේෂයි hina වෙලා බලන්න දන්නේ. ඒක පීති පරණතාවේ දන්නේ. ඒ නිසා නිින්ද එනවා නම් එන්න ආරෙ. එන්න ආරලා ඒකට සතුටින් යන්න බලන්න. බලන්නේ නිින්ද එන වෙලාවේ කාමයේ තියනද කියලා හිතේ. බලන්නේ නිින්ද වෙලාවේ ද්වේෂයේ තියනද කියලා හිතේ. ආහන්නේ දෙක ප්‍රයෝගයෙන් යටපත් කෙරුවට පස්සේ තමයි නිදිමතේ. ආන්නික යෝගාවචරය සමාදන් වෙනවා නම් සැකේ පැත්තක දාලා. ඔක බුදුහාමුදුරන් කරලා දෙන්න පුළුවන් කියලා හිතනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරලා දෙන්න පුළුවන්. කොච්චර නිදිමතකට පරිශ්‍රණය කරත් නිදිමත එන්නේ ඒක දැනගෙන යන මනුස්සයට ලාභෙට පරිශ්‍රණකාරයක් වගේ. අමුද්‍රව්‍යයක් වගේ කියලා නිදිමත ගැන නැගිටලා සතුටින් නැත්තම් අවදියෙන් යන්න පුළුවන් නම් නිදි මතර මොනවාක්වත් කරගන්න බෑ. එක දවසින් නම් බැරි වෙයි දවස් ගාණක් උත්සාහ කරන්න. තහතීත පශ්චාත්තාප අනාගත පටිකංකන මේ දෙකම ආවට ඒක කාම සංඥාවක් විතරයි කාමෙ නෙවෙයි. මේ කාම සංඥා හොඳයි කාමෙ දුරුවන් කරන්න නිසා. විචිකිච්ඡාව අසද්ධාව නෙවෙයි. අශ්‍රද්ධාවේ ලාභක ලාමක කැලක් අපිට බුදුහාමරගෙන සද්ධාව තියෙනවා. නමුත් මේ ආනපානිය හරි ගිල ඉරියව්ව දිහා බලපුවම ඔක්කොම සිද්ධ වෙනවද කියලා සැකයක් තියෙනවා. ආනපානිය බැලුවොත් ඔක්කොම සිද්ධ වෙයිද කියලා සැකයක් තියෙනවා. සක්මන් කරනට ඇවිදින බව දැනගත්තා ඔක්කොම සිද්ධ වෙයිද කියලා සැකයක් තියෙනවා. වම දකුණ දැනගත්තම ඔක්කොම සිද්ධ වෙයිද කියලා සැකයක් තියෙනවා. ඉතින් බුදුහාමරෝ කෙරේ තියෙන සැකේම තමයි කැලක් මෙතන තියෙන්නේ. දැන් බුදුහාමරෝ කියන සැකයක් නැහැ. දැන් තියෙන පොඩි කැලකනේ කියලා මේ විචිකිච්ඡාවත් හොඳ දෙයක් වශයෙන් නැත්නම් නීවරණ ටික කාමය ශේෂ නැතුව දුරවන් කිරීමේ ලකුණක් කරගන්න දන්න කෙනාට නීවරණ එනකොටම සතුටු හිතෙනවා. මේ භාවනා කරන අයට විතරයි නීවරණ තියෙන කාම භෝගීන්ට ඕම එකක් නැහැ. මුස්ලිම් මිනිස්සුන්ට ඕම එකක් නැහැ. කතෝලික මිනිස්සුන්ට එහෙම ගන්නෑ. භාවනා කරන කෙනාට විතරයි. හිතනවද කවදා හරි ඔය කොච්චර පාරමිතා පිරුවත් නීවරණ දකින්න නැතුව මේ කඩමෙන් පිම පිම පණින්න පුළුවන් කඩීම. බෑ. ඒ නීවරණ එනකොට නීවරණ વિશે පීති පරණතා විදියට නැත්නම් විශේෂ විචිකිච්ඡානේ පැත්තන ප්‍රීති කියන්නේ මේ පැමිණිච්ච මේ නීවරණ ටිකත් විශාල කාමයක් නැති බවට ලකුණක් කියලා ඒකේ හොඳ පැත්ත ප්‍රමෝද පැත්ත දැක ගන්න පුළුවන් වෙච්ච දවසට ඒ යෝගාචර නීවරණ ගැන කතා කරන්නේ අලුගෝසුවෙක් වශයෙන් නෙවෙයි. ගෙටහපු ගැරන්ඩියෙක් විදියට බලනවා නෙවෙයි. හොරෙක් විදියට බලනවා නෙවෙයි. දන්නවා මගේ හිතට වෙනදට වඩා කාමච්ඡන්දේ තියෙනවා. ව්‍යාපාදේ, තීන මිද්ද, උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී වශයෙන් මේවා පිළිබඳව විද්‍යානුකූල වார்த்தාවක් ඉදිරිපත් කරන්න රහත් වෙන්න ඕන. නැත්තම් ධම්මානුපස්සනාටකන් හිත දියුණු වෙන්න. දැන් අපි කරන්න හදන්නේ ඒක ඇසු විරු ඥානයක් කරගන්නවා. චින්තාමේ වශයෙන් බලනවා. පුළුවන් ද කියලා බලනවා මේ නීවරණයක් ආවත් ප්‍රීතිය පහල කරන්න. කායට දුකක් ආවත්, හිතවිල්ලක් ආවත්, වේදනාවක් ආවත් ප්‍රීතිය පහල කරගෙන මේක මම අපේක්ෂා කරගෙන යන්නේ. මේක නැතුව මට ඉදිරියට යන්න බෑ. හැම කෙනාටම හැම එකම ඉන්නේ මගේ චර්චාරු චර්චිතනෝ පැමිණිච්චදී මම බලනවා කියන ඒ ඒකට සිංහලය දාලා තියෙන ලස්සන වචන තමයි පැමිණි දුක් පැණි රහයි කියන්නේ. සිංහලේ පැරණි වචනයක්. පැමිණි දුක් පැනිනා. ඒක නිවන් දෙනවා. පැමිණි දුක් මගහරින එකනට සුද්ධ වශයෙන් ඉන්ටර්සිටි එකට නැග්ගා වගේ අපාය තමයි තියෙන්නේ. මෙහෙන් නැග්ගා රේන් පයින් දෙන අපාය. ඒක නිසා පැමිණි දුක් පැනි රහ කර ගැනීම තමයි විපස්සනා වශයෙන් මේ පීති භරණතා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. උිටදී වෙනස් සමතෙන් කියන විදිහට දෙවෙනි ධානයේදී විතක්ක ਵਿਚාරයන් කිරීමේදී ඇති වෙන ප්‍රීතිය සඳහන් වෙන එක තමයි පොතේ ගොඩක් කරලා සඳහන් වෙන්නේ. ඉතින් මම ඒක ඉතුරු කරනවා හෙටට ධර්මයට සාකච්ඡා කරන්න. අද මම උත්සාහ කළේ මේ පීටි පරණතා කියන එක සමතිත සමාධියටම බර කරන්නේ නැතුව විදර්ශනා වඩන පුද්ගලයාගේ උනත් හැකි සංඥාව හරහා එහෙම නැත්නම් සාධනීය චින්තනය හරහා මේ අපි කරා දැනටම ඇවිල්ලා තියෙන හැම කරදරයක්ම හරි පැත්තට දාගන්න පුළුවන්. ඒකට ඒකෙන සතුටින් භාවනා කරනවා සබාවට සමස්තයක් වශයෙන් ප්‍රශ්නක් වෙන්නේ නැහැ. ප්‍රශ්න අඩු වෙනවා. මේක පේන්න තියෙනවා භාවනා නොකරන කෙනාට උනා. මේ ගතිය කාගේ ළඟේ හරි ජීවිතයට ඇතුළු වුණා නම් එයාට භාවනා නොකරන කෙනාට පේනවා නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි අස්සයන් ඊදිසෝපති මේව දරුවෙක් ඇති මවක් සැනසෙන්නේය මෙවැනි දරුවෙක් ඇති පියෙක් සැනසෙන්නේය මෙවැනි දරුවෙක් ඇති ගෑණියෙක් සැනසෙන්නේය කියලා අපේ මෙතෙක් වෙලා පිට පිට වෙච්ච ද්වේෂ සහගත යදහත් වෙනුවට අපේ තුලින් මේ පීඨපරණතාවය එන්න පටන් ගන්නවා ඒක හුද්දට තේරෙනවා තිරසනුන්ට ඒක හුද්දට තේරෙනවා ගස්කොළන් වලට ඒක හුද්දට තේරෙනවා පරිසරයට නිසා යම් දවසක මේ විප්ලවය මේ පෙරලිය වුණා නම් අපිට ඔන්න ධර්මයේ දැකලා ධර්මයේ හරහා බුදුන් දැක්කා කියන එක සිද්ධ වෙයි. එනේන දෙයට හොස ළඟින් මැසයන්න බෑ වගේ රොස් පරස් නැතුව කටයුතු කරන්න පටන් අරගත්තොත් උන්දට නම් මෛත්‍රී බුදුහාමරෝ දැක්කත් අල්ලන්න පුළුවන් වේද කියලා සැකයි. ආ ධම්සේතෝයි මෛත්‍රී බුදුහාමරෝ කියලා හේදාට ගිහිල්ලා. කද්දාකවත් ගණන් ගන්නෑ. මේ ලැබිච්ච බුද්ධ ශාසනය බැන්න ඊගාවකේ බෑ. ඒ නිසා පින් තියෙනවා, අත්දැකීම් තියෙනවා, උත්සාහය තියෙනවා. මම මේ උත්සාහ කරන්නේ ඒ අත්දැකීම් ටිකම මෙන්න මේ නිසි අර්ථකථනයට දාලා ඉදිරිපත් කිරීමේ ක්‍රම ඉස්සල ඉස්සල මේක කෘතිම වගේ තේරෙනවා. මේ නිකන් බොරුවක් නේ මං කරන්නේ තිබුණු එකම හරි පැත්තට දාලා සීනි ගාලා පෙන්නන්නේ හදන්නේ කියලා. නමුත් ඒක චින්තාමය මට්ටමට එල භාවනා මට්ටමට ආවට පස්සේ අපේ ගමන වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. මේක තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන ජපමන්තරේ මතුවෙන හැම දෙයකම ප්‍රීතිය හොයන්න පීතිපරණතා එතකොට ජීවිතයේ සුඛ පරමහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤාස පුද්ගලෝ උත්තරින් අපට විජ්ජන්තස කියලා නිවන් දකින්නකම් පැමිණෙන හැම දෙෙම වාසියට දාගන්න යන කෙනා යෝගාවචරයි කියන. ඒ සියලු දිනාට මේ ධර්ම දේශනාව අහලා තමන්ගේ යෝගාවචරගත ඉස්මතු කරගන්න ශක්තිය ධෛර්යය ඵලයේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා